ඒ අනුව පින්වත් සියලු දෙනාම මේ මොහොතේදී අපි මෛත්‍රී සිතින් යුතුව සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ජීවමාන උපවතින කාලේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ ස්වාකාත ගුණය අපි නැවත නැවතත් සිහිපත් කරගෙන අපිට මේ නිවන් මාර්ග ගමන් කරන්න මේ ධර්මයේ තියෙන අසිරිය දැනගන්නට පැහැදිලි කරගන්නට උපකාර වන මේ බදන්තාචාර්ය බුද්ධඝෝස මාහිම්පාණන් වහන්සේ විසින් රචනා කරපු විසුද්ධි මාර්ගය ග්‍රන්ථය අපි හැකි හැකි ආකාරයෙන් කියව ගන්නවා නම් පරිශීලනය කරනවා නම් අතිශය ප්‍රයෝජනවත්. අපිට නිවන් මඟ ගමන් කරන්න තාම වැදගත් වන ධර්ම කරුණු සමුදායක් ධර්ම සාගරයක් මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඉතින් මේ විසුද්ධි මාර්ගය මුලපටන් අපි අරගෙන කොටසින් කොටස අපට හැකිය ආකාරයෙන් විස්තර කරමින් දීර්ඝව විස්තර කිරීමක් තමයි මෙතනදී කරගෙන ඉන්නේ. සාමාන්‍ය ධර්ම දේශනාවකින් ඔබට අපි විශේෂ පැහැදිලි කිරීම් වශයෙන් විසුද්ධි මාර්ගය අතරම එක්තරා විදිහකට ඉගෙනීමක් වශයෙන් තමයි මේක මම දකින්නේ. ඉතින් විසුද්ධි මාර්ගයේ ඉගෙන ගන්න කැමති සත්පුරුෂයන්ට ඒ සඳහා අවස්ථාවක් විදිහට තමයි අපි මේ අමත පුදම් වැඩසටහන අපි හඳුන්වන්න කැමති. ඉතින් ඒ නිසා විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය ඉගෙනගෙන මේ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන තමන්ටත් නිවන් මඟ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරගන්න එක තමයි මෙතනදී අපිට කරන්න තියෙන දේ. ඒ නිසා ඒ සඳහා අපි මේ කරන පැහැදිලි කිරීමේ යම් ආකාරයක අපැහැදිලි දෙයක් තියෙනවා නම් ඒ අපැහැදිලි කරුණු කාරණා නැවත වාරයක් අපින් අහලා ඒවා තවදුරටත් පැහැදිලි කරගන්න ඒ වගේම ඒ කරුණු කාරණා තව තවත් විස්තර විවරණය කරගෙන ස්වාමින් වහන්සේලා තවත් ඇසුරු කරගෙන මේවා අහලා කරලා දැනගෙන අපි තමන්ගේ නිවන් මඟ සම්පාදනය කර ගැනීම තමයි මෙතනදී කරන්න තියෙන කටයුත්ත. ඒ සඳහා උපකාරයක් විදිහට ඒ සඳහා කරන ආරම්භයක් විදිහට තමයි අපි මේ වැඩසටහන ඇත්තටම මේ විදිහට මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා හැමෝටම අපි ආරාධනය කරන මේ කරුණු කාරණාවල යම් අපැහැදිලි දෙයක් කියනවා නම් ඒක අපෙන් අහන්න අපි සාකච්ඡා කරමු මේවා සමහර වෙලාවට අපි මේ වාරයක් දෙකක් අපි ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ විශේෂ මාර්ග කරුණු කාරණා සාකච්ඡා කරනවා ඒක සාකච්ඡා කරපු කරුණු කාරණාවල අපිටත් සමහර වෙලාවට යම් යම් තැන් තැන් තවදුරටත් පැහැදිලි වෙන දේවල් තියෙනවා ඉතින් ඒ කොටස් පිළිබඳව අපිට තව තවත් සාකච්ඡා කරන්න පුළුවන් ඒ නිසා අපි හැමෝටම ආරාධනය කරන්නේ මේක අපි සාකච්ඡාවක් බවට පත් කරගනිමු. අපේ නිවන් මඟ සම්පාදනය කරගන්න අවශ්‍ය කරුණු කාරණා විස්තර කරන අවස්ථාවක් වශයෙන්. ඉතින් අපි විශේෂ මාර්ගයේ පිළිවෙලට සාකච්ඡා කරගෙන එනකොට අපි සාකච්ඡා කරගෙන ආවා මේ විශේෂ මාර්ග ග්‍රන්ථයේ සීල සංකලේශ වෝදාන කියන කොටස් දෙක තමයි අපි සාකච්ඡා කරමින් ආවේ. සීල නිදේශයේ අවසාන කොටස සීල සංකලේශ වෝදාන කියන කොටස. ඒ අනුව අපි සාකච්ඡා කරමින් සිටියේ අවසාන වශයෙන් මේ පාළි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ 41 වෙනි පිටුව. මේ 41 වෙනි පිටුවේ තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. සීලයේ වෝදාන කොටස තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ නිසා අපිට අද පැහැදිලි කරන්න තියෙන්නේ සීල වෝදාන කරුණු කාරණාවල එහෙමත් නැත්නම් සීලේ පිරිසිදු වෙන කරුණු කාරණාවල තවදුරටත් තවත් ඉදිරි කරුණු කිහිපයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි ඒ වෙනුවෙන් විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ ඒ අදාළ කොටස අපි සකස් කරගෙන තිබෙනවා. ඒ කොටස අපි බෙදා ගන්න කැමැති සියලු දෙනාමත් එක්ක. ඒ අනුව සීල බෝධානයේ අපි කොටසක් සාකච්ඡා කරා. අපි ඊටාම කෙටි කොටසක් සාකච්ඡා කරා. අකණ්ඩාදී භවූපන සබ්බේ සංසික්ඛා ප්‍රදානං අබේ දේන යනාදී වශයෙන් ආපු කොටස. අපි පාලි විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයත් අපි ඒ සම්පාදනය කරගන්න යෙදුනා. අදාළ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ කොටසත් ඒ කොටසත් මේ පින්නතට අවශ්‍ය කෙනෙකුට බලන්න අපි පෙන්වන්න කැමතියි. අපි සාකච්ඡා කරන්නේ මේ 41 වෙනි පිටුවේ උඩ ඉඳලා මෙන්න මේ කොටසේ තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ අඛණ්ඩාදී භාව පන සබ්බේ සංසික්ඛා පදානං අභේදේන බින්නානං සප්පටිකම්මානං පටිපම්මකරණේන සත්ත්වවිද මේ තුන සංයෝගෝ සත්ත්වවිද මේ තුන සංයෝගා භාවේනච අපරායච කෝදෝපනාහෝ යනාදි වශයෙන් මේ කොටස අපි සාකච්ඡා කරා. ඊට අනතුරුව අපි කතා කරන්නේ දුනා අවසානයේ තම්පන තම්පනේතං බෝධානං ද්විඝාකාරේහි සම්පජ්ජති. සීල විපත්‍යාච ආදීනව දස්සනේන සීල සම්පත්‍යාච ආනිසංස දස්සනේන කියන මෙන්න මේ කොටස තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. සම්පනේතං ගෝධානං විහාකාරේහි සම්පජ්ජති සීල විපත්ති ආචාදීනෝ දස්සනේන සීල සම්පත්ති ආච ආනිසංස දස්සනේන කියන තැනින්ද තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කොටස අපි පිළිවෙලින් සකස් කරලා තියෙනවා මේ විදිහට. ඒ අනුව අපිට කියනවා මේ සීලය පිරිසිදු වෙන ආකාරය එහෙම නැත්නම් සීල වෝදානය කරුණු දෙකකින් සම්පාදනය වෙනවා කියලා. සීල බෝධානය, සීලේ පිරිසිදු වෙන ආකාරය, සීලේ පිරිසිදු වීම කරුණු දෙකකින් සම්පාදනය වෙනවා කියලා. ඒ අතර පළවෙනි කාරණය තමයි අපිට කියන්නේ සීල විපත්තියෙහි ආදීනව දැකීම කියන කාරණය. සීල විපත්තියෙහි ආදීනව දැකීමෙන් සීල පිරිසිදු වීම, සීලෙහි පිරිසිදු භාවය සිද්ධ වෙනවා ඒක සඳහන් කරනවා කොහොමද තත්ත පංචමේ භික්කවේ ආදීනවා දුස්සීලස්ස සීල විපත්‍ය ආති ඒවම ආදී සුත්තනයේන සීල විපත්‍ය ආදීනෝ දත්තම් බුදුරජාණන් වහන්සේ මේ සීල විපත්‍ය ආදීනව දක්වන සූත්‍රයක් තිබෙනවා පංචමේ භික්කවේ ආදීනවා දුස්සීලස්ස සීල විපත්‍ය යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අතරම මේ දේශනාව එක්තරා විදිහකට ගෘහ පිරිසක් උදෙසා දේශනා කරන අපිට මොන ගැහෙන අදීගනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සීලේ ආනිසංස සීල විපත්ති ආදීනව දක්වන ආකාරය ගෘහපතියන් අරබය. ඉතින් මේ නිසා ගිහි පුද්ගලයන්ටත් ඇත්තට මේක වැදගත්. දැන් අපි අපිත් එක්ක සාකච්ඡා කරා මේ වැඩසටහනත් එක්ක සහ සම්බන්ධන ඇතැම් පිරිස් ඇතැම් අපේ සත්පුරුෂය සඳහන් කරපු කාරණයක් තමයි මේ විසුද්ධි මාර්ගයේ රචනා වෙන්නේ බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ සීලය පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරමින් ඒ නිසා මේ සීලය මෙතනින් එහාට භික්ෂුන් වහන්සේලාගේ සීලය විතරක් නෙවෙයි අපි ගිහි පුද්ගලයන්ගේ සීල සම්පාදනය ගැන මේ විසුද්ධි මාර්ගය කියන නිවන් මාර්ගය කොහොමද ගිහි අයට සම්පාදනය කරගන්න වැදගත් වෙන්නේ කියන කාරණාවත් අපි සාකච්ඡා කරනවා නම් හොඳයි කියලා. දැන් අත්‍තරම කියනවනම් මේ සීල විපත්ති ආදීනව පිළිබඳව මේ පළවෙනිම සූත්‍ර කාරණාවක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ දී පිරිසක් උදෙසා කරපු සූත්‍ර දේශනාවක කර්ම කාරණා පහ. මේ කර්ම කාරණා පහ අත්‍තරම විසුද්ධි මාර්ගයේ විස්තර වශයෙන් සඳහන් කරන්නේ අපි කරුණු ටික සූත්‍රයෙන් මෙතනට අරගෙන දක්වලා තියෙනවා. ඒ අනුව ඉද බික්කවේ දුස්සීලෝ ඉද බික්කවේ දුස්සීලෝ සීල විපන්නෝ ප්‍රමාදාදී කරණං මහන්ත මහතින් භෝගජානි නිකජ්ජති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශාසනයෙහි දුසිල්වත් පුද්ගලයෙක් ඉන්නවා. උපත දුසිල්වත් පුද්ගලයෙක් කියලා කිව්වහම මේ දුසිල්වත් පුද්ගලයා පැවිද්දෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ගිහියෙක් වෙන්නත් පුළුවන්. ඒතර මේ දුසිල්වත් පුද්ගලයා ප්‍රමාදාදී කරන මහතින් භෝගජානින් නිගච්ඡති. ප්‍රමාදය කියන හේතුව නිසාවෙන් මහත් වූ භෝග හානියකටපත් වෙනවා කියලා කියනවා. අයම් පඨමෝ ආදීනෝ දුස්සීලස්ස සීලපත් කියන්නේ. දැන් මේ ගැන කියනකොට මේකේ අනිත් පැත්ත මේ සූත්‍රයේ අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ මේ විදිහටම දේශනා කරන ඉද වික්කවේ සීලවන්තෝ සීල සම්පත්තිය අපමාදාදී කරණං මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති කියලා. සිල්වත් පුද්ගලයා අප්‍රමාදයේ නිසාවෙන් මහා භෝගස්කන්ධයක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කාරණේ අපි පැහැදිලි කරගන්නකොට අපිට ඇති වෙන ගැටලු වර්තමානයේ අපෙන් අහන සමහර අය තමයි මේ ව්‍යාපාර කටයුතු කරනකොට එදිනදා ලෝකයේදී අපිට මේ සිල්වත් සිල් රැකගෙන මේ ව්‍යාපාර කටයුතු කරන්න අමාරුයි. අද ලෝකේ බොහෝම එක්තරා විදිහකට දුසිල්වත් භාවයට ගිහිල්ලා තියෙන නිසා බොහෝ දෙනා මේ රැවටීම් ආදී දේවල් එක තමයි යන්නේ සමාජයේ. ඒ නිසා අපි මේ රැවටීම් ආදීන් තොරව අපි සිල්වත් මේ ව්‍යාපාරය කරගෙන යන්න ගියොත් අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැහැ කියන ප්‍රශ්න සමහර වෙලාවට සමහර කෙනෙක් අහනවා. බුදුරජාණන් වහන්සේ ඒකට අපිට උත්තරයක් දෙනවා. දුස්සීලෝ සීල විපන්නෝ ප්‍රමාදාදීකරණම් මහති භෝවිජානේ නිකච්චති. දුස්සීලවත් පුද්ගලයා සීල විපන්න භාවයේ නිසා වෙන්න ප්‍රමාදයටපත් වෙනවා. ඒ ප්‍රමාදය නිසා වෙන මහත් භෝග හානියකටපත් වෙනවා. අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ අනිත් කොටස දේශනා කරනවා සීලවන් පුද්ගලයා තමන්ගේ සීල සම්පත්තිය නිසා වෙන අප්‍රමාදයටපත් වෙනවා. ඒ අප්‍රමාදය නිසා වෙන මහත් භෝග භෝගස්කන්ධයක් ලබනවා කියලා. එහෙනම් කොහොමද මේක වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්වත් පුද්ගලයා අප්‍රමාදී වෙනවා දුස්සීලවත් පුද්ගලයා ප්‍රමාදයටපත් වෙනවා අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ මොකක්ද ප්‍රමාද ප්‍රමාද කියන වචනේ අපි පින්නතුන් මම හිතන්නේ දන්නවා ප්‍රමාද කියන වචනේ තේරුම තමයි මේ සිහිය කියලා කියන කාරණය. ඒතකොට ප්‍රමාදයටපත් වෙනවා කියලා කියන්නේ සිහිය මුලා වෙනවා කියලා කියන එක. අප්‍රමාදය කියලා කියන්නේ සිහිය සතිය ඇති කර ගන්නවා කියන කාරණය. එතකොට සිල්වත් පුද්ගලයාට තමන්ගේ චිත්ත විපරිසාර භාවය නොමැති නිසා සිතේ විපරිසර භාවය නොමැති නිසා ඔහුට සිහියෙන් සතියෙන් යුතුව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා සිල්වත් පුද්ගලයා තමන්ගේ සිහියෙන් යුතුව කරුණු කාරණා සම්පාදනය කරගන්නකොට ඒ සිහිය නිසාවෙන් ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒ අප්‍රමාදේ නිසාවෙන් ඔහුට තමන්ගේ ව්‍යාපාර කටයුත්ත උනත් හරියාකාරව කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. සිහියෙන් ඉන්න හිතා. හැබැයි අපිට සිහියෙන් ඉන්නේ නැති වුනහම අපිට සමහර ලාවට ලාභ ලැබෙන්න තියෙන තැන, අලාභ ලැබෙන්න තියෙන තැන හරියාකාරව අපි නොදැන අසිහියෙන් යුතු ව්‍යාපාර කටයුතු කිරීම ව්‍යාපාරේ හානියට හේතුවක් වෙනවා. මේ නිසා මෙන්න මේ සිහිය කියන එක ඇති කරලා දෙන්න සිල්වත් භාවය කියන එක උපකාර සිල්වත් භාවය කියන එක සිහිය කියන කාරණේ අපිට ආරක්ෂා කරලා දෙනවා විපිලිසර භාවය නොමැති වෙන නිසා. මේ නිසා මෙන්න සිල්වත් වන පුද්ගලයාට අප්‍රමාදීව කටයුතු කරන්න ලැබෙනවා. අප්‍රමාදීව Tamanට අප්‍රමාදී භාවයෙන් නිතුව සිහියෙන් සතියෙන් නිතුව Tamanගේ ව්‍යාපාරාදී කටයුතුනක් කරගන්න හැකියාව ලැබෙනවා. ආන් ඒ නිසා සිල්වත් පුද්ගලයාට Tamanගේ මහත් භෝගස්කන්ධයක් ලබන්න හැකියාවක් ලැබෙනවා. දුස්සීල පුද්ගලයාට මේක අනිත් පැත්ත වෙනවා. දුස්සීල පුද්ගලයා නිතරම විපිලිසර භාවයෙන් ඉන්නවා. Taman අතින් වැරද්දක් සිද්ධ වුණා Tamanගේ නරකක් සිදු වුණා අනේ මං ඇයි මෙහෙම කරේ කියලා මේ විදිහට විපිලිසර භාවයටපත් වෙනවා. මේ විපිලිසර භාවයටපත් වෙන නිසා විපිලිසර භාවයටපත් වෙන පුද්ගලයා Taman සිහියෙන් සතියෙන් යුතුව කටයුතු කරන්නේ නැහැ. Taman ප්‍රමාදයටපත් වෙනවා. ආන්ගේ ප්‍රමාදේ නිසා Tamanට සමහර ලාවට ලැබෙන්න තියෙන ලාභය අහිමි වෙලා නොලැබී සමහර වෙලාවට අලාභ තත්ත්වයන් වැඩිපුර ඇති වෙලා Tamanගේ බොහෝග හානියට තමත්පත් වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් දේශනා කරන දුස්සීල භාවයේ එක ආදීනවයක් තමයි. සීල විපත්ති එක ආදීනවයක් තමයි දුසිල්වත් පුද්ගලයා ප්‍රමාදයටපත් වෙනවා. ඒ ප්‍රමාදය නිසා ඔහුගේ භෝග හානියටපත් වෙනවා. ඒ නිසා අපිට මේ ලෞකික වශයෙන්ොත් මේ තියෙන අලාභයක් තියෙනවා. දැන් අපි අපි ඇත්තටම මේ විසුද්ධි මාර්ගය පැහැදිලි කරලා මේ අමතපදන් වැඩසටහනය කරන්නේ නිවන් මඟ පැහැදිලි කරන එක. විසුද්ධි මාර්ගය තුළින් බුද්ධඝෝසාචාර්යන් වහන්සේ අපිට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ තැන් තැන්වල සංග්‍රහ වෙලා තියෙන නිවන් මාර්ගයයි අපිට ගෙනල්ලා පෙන්වන්නේ. හැබැයි නිවන් මාර්ගය පෙන්වුවට අපි ලෞකික ජීවිතයේ වුණත් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය අපිට මෙතනදී පිළිගන්න. ඒ අනුව ලෞකික ජීවිතයේදී වුණත් අපට අපේ සීලය ආරක්ෂා කරගෙන ඉඳීම තුළ අපට යම්කිසි ආකාරයක ආරක්ෂාවක් ලාභයක් තියෙනවා කියන එක මෙතන අපිට හෙළිවෙන්නේ. ඒ වගේම දෙවෙනි ආකාරය දක්වනවා ඒක අපි ඊටාම කෙටියෙන් තමයි මෙතන දක්වලා තියෙන්නේ ඉදිබික්කවේ දුස්සීලෝ සීල විපන්නෝ දුස්සීලස සීල විපන්නස පාපකෝ කිත්තිසත්තු අපුක්කච්චති බුදුරජාණන්ස දේශනා කරනවා මහණෙනි දුසිල්වත් පුද්ගලයෙක් ඉන්නවා නම් සීල විපත්තියට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුගේ ලාමක කීර්ති ශබ්දය පැන නගිනවා කියලා කියනවා. ලාමක කීර්ති ශබ්දය හැමතැනම පැන නගිනවා කියලා කියනවා. මේ නිසා දුසිල්වත් පුද්ගලයාගේ එක එයාට තියෙන තවත් සීල විපත්ති ආදීනමක් තමයි. එයාගේ නුගුණ හැමතැනම පතුරු වෙනවා. අහවලා මෙහෙම කෙනෙක්නේ අහවලා මෙහෙම කෙනෙක්නේ කියලා නිරන්තරයෙන් කට්ටිය කතා වෙනවා. මෙන්න මේ කතාව කතාවස් කිරීම කතා කිරීම කියලා කියන එක ඇත්තටම ඔහුගේ නුගුණ හැමතැනම පැතුරුනහම Tamanට සමාජයේ සමහරලාවක් මුහුණ දෙන්න බැහැ. ඒ පුද්ගලයා දකින්නකොට සමාජයේ පුද්ගලයා කතා කරන අපෝ මෙයා මෙහෙම කරන කෙනෙක්ද මේ වාගේ පුද්ගලෙන්නේ කියලා ගර්හා කරනවා. අන්න ඒ නිසා දුසිල්වත් පුද්ගලයාට තියෙන තවත් එක ආදීනමක් තමයි තමන්ගේ සීල විපත්ති තමන්ගේ නුගුණ කියන එක හැමතැනම පැතිරෙනවා. නුගුණ පැතිරෙනවා. අනෙක් පැත්තෙන් සිල්වත් වුණාම සිල්වත් පුද්ගලයාගේ ගුණකම ගුණකදම්බය හැමතැනම පැතිරෙනවා. මේ නිසා සීල විපත්තියේ ඊළඟ ආදීනවේ කියන පාපකෝ කිච්ච සද්දෝ අපුග්ගච්ඡති. ඒ වගේම තමයි ඊළඟ කාරණේ දක්වනවා යඤ්ඤදේව පරිසං උපසංකමති යදි කත්ත්‍ය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං අවිසරද උපසංකමති මංකුතෝතු යම් යම් පිරිසක් වෙත එළඹෙනවා නම් අන්නේ එළඹෙන පිරිස යදි කත්ත්‍ය පරිසං ඒ පිරිස ශස්ත්‍රීය පිරිසක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණ පිරිසක් වෙන්න පුළුවන් ගෘහපති පිරිසක් වෙන්න පුළුවන් ශ්‍රමණ පිරිසක් වෙන්න පුළුවන් මේ දුසිල්වත් පුද්ගලයා යම් කෙනෙක් ගාවට යනවා නම් අවිසරද උපසංකමති බොහොම බයපක්ෂපාතීව බයටපත් වෙලා මංකු බුහුතු මකු වෙලා එළඹෙනවා කියලා කියනවා. සිල්වත් පුද්ගලයාට හැකියාවක් තිබෙන ඕනේ තැනකට යන්න තමන්ගේ සීලය නිසා තමන්ට නිර්භයව ඉදිරිපත් වෙන්න හැකියාවක් හැබැයි දුසිල්වත් පුද්ගලයා නිතරම බයෙන් කටයුතු කරනවා. තමන්ගේ නුගුණ මිනිස්සු දන්නවා. තමන්ගේ නුගුණ පැතිරිලා තියෙනවා. ඒ නිසා අනික් අය ගාවට ගිහිල්ලා නිර්භයව කතා කරන්න හැකියාවක් නැහැ. මකු භාවයටපත් වෙනවා. මෙන්න මේ මහභාවයටපත් වෙන එක නිර්භයව Tamanට ඉදිරියට යාමට නොහැකි වීම කියලා කියන එක සීල විපත්තිය තවත් ආදීනවයක් විදිහට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. ඒ වගේම හතරවෙනි කාරණය දැන් ඔන්න අපි සීලය කියන එක මේ විසුද්ධි මාර්ගය තුල කතා කරන්නේ ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ සීලය විදිහට. හැබැයි සීලේ ආනිසංසයේ දුස්සීල භාවයේ ආදීන වේ කියලා කියන එක අපිට කතා කරනකොට අපිට මේ ගිහි පැවිදි කාටත් මේ හැම කර්ම කාරණයක්ම අදාළයි. සම්මූලෝ කාලං කරෝදී අපිට තියෙන ලොකුම කාරණයක් තමයි මේක. අපි මරණාසන්න මොහොතේදී අපිට සිහි මුලාවටපත් වේද නැද්ද කියන එක ගොඩක් පැත්තේ කල්පනා කරනවා. කියනවා දුසිල්වත් පුද්ගලයා මරණයටපත් වෙන වෙලාවේදී සිහි මුලාවටපත් වෙනවා කියලා කියනවා. දුසිල්වත් පුද්ගලයා සිහි මුලාවටපත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ කියලා සඳහන් කරනවා. මේ නිසා මෙන්න අපිට තියෙන තවත් එක්තරා කාරණයක් මේ දුසිල්වත් පුද්ගලයා සිහි මුලාවටපත් වෙනවා කියන කාරණය. සිහි මුලාවටපත් වෙලා කලුරේ කරනවා. ඔහුට ඔහුට සිහියෙන් සතියෙන් යුතුව කලුරේ කරන්න බැරි වෙනවා. සිහියෙන් සතියෙන් යුතුව කලුරේ කරන්න බැරි වෙන්නේ ඇයි? Taman දුසිල්ලක් භාවය නිසා Tamanගේ සිත විපිලිසර භාවයට පත් වෙනවා. Tamanට සිහි වෙනවා. මම මෙහෙම වැරද්දක් කරා. මෙහෙම දෙයක් කරා. මේක මගේ සීලය අපිරිසිදුනා. මම මේ දේ කරා කියලා තමන්ගේ මේ සිත නිරන්තරයෙන්ම විප්පටිසාරී භාවයට පත් වෙන හින්දා අන්න තමන්ට සිහිනුවන යුතු කටයුතු කරන්න පහසු වෙනවා. ආන් ඒ හින්දා කියනවා මුලා වෙලා කලුරේ කරනවා. මුලා වෙලා කලුරේ කරන එකේ ඊළඟ කාරණේ තමයි සිහි මුලා වුණාම අපි මරණාසන්න වෙලාවේදී අපි සිහි මුලා වෙනවා කියලා කියන්නේ. අපි මරණින් මත්තේ ඒකාන්තයෙන් අපි නිරේට ඉරපිටම් වෙනවා. ඒ නිසා කායස්ස වේදා පරමරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් පජ්ජති. කාය බිදලා මරණින් මත්තේ දුක් සහිත වූ මේ දුගති විනිපාත නිරයට එළඹෙනවා කියලා කියනවා. මේ නිසා මෙන්න මේ කියන සීල විපත්‍ය නිසාවෙන් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන මෙන්න මේ කියන ආකාරයේ අපට ආදීනව තියෙනවා කියලා. මේ නිසා සීල වෝදානය සම්පාදනය කරගන්න සීල පාරිශුද්ධි භාවයේ සම්පාදනය කරගන්න අපිට කරුණු දෙකක් කරන්න තියෙනවා. එකක් තමයි දුසිල්ලක් භාවයේ නැත්නම් සීල විපත්‍ය ආදීනව දකින්න ඕනේ. අනිත් පැත්තෙන් සීල සම්පත්‍ය ආනිසංසය දකින්න. සීල විපත්‍ය ආදීන වේ කොහොමද දකින්නේ? තව තවත් සූත්‍ර කරුණු කාරණා ඔස්සේ අපි මේ කතා කරන්නේ. තව තවත් සූත්‍ර ඔස්සේ අපි කතා කරන්න ඕනේ. දැන් අපිට වර්තමානයේ ඇහෙන සමහර ලාවට නිවන් දකින්න සීල් රකින්න අවශ්‍ය නැහැ කියලා කියන අය. නිවන් දැකීම කියලා කියන එක සීලයෙන් තොර දෙයක් කියලා සීල් රකින්න අවශ්‍ය නැහැ කියලා සමහර වෙලාවට නොඑක් නොඑක් නිවන් දැක පුද්ගලයන්ගේ නිදර්ශන අපිට අරගෙන මේ පුද්ගලයා සීල් රැකගෙන හිටියේ නැහැ කියලා ඔප්පු කරන සමහර කෙනෙක් ඉන්නවා. හැබැයි මේ හැමෝටම අපි මේ කාරණා කාරණා ඊටාම සියුම්ව විමසන්න කියන ආරාධනය කරන්නේ. ඊටාමත් පැහැදිලිව බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට මෙතන දක්වනවා මේ සීලයේ තියෙන ආනිසංසය සීලයේ තියෙන ආදීනම කියන කරුණ කාරණා දෙක. ඒ නිසා සීලය ආදීනම නෙවෙයි දුස්සීල භාවය ආදීනම කියන එක. සීලයේ තියෙන ආනිසංසයයි දුස්සීල භාවය ආදීනම දෙක. ඒ නිසා මෙන්න දුස්සීල භාවය ආදීනම අපිට සලකන්න පුළුවන් මෙන්න මේ වගේ සූත්‍ර අනුසාරයෙන්. ඒ විතරකුත් මේ තවත් කරුණු කාරණා ගණනාවක් මෙතන දක්වනවා. අපිට දුස්සීල පුද්ගලෝ නමුත් මේ දුසිල්වත් පුද්ගලයා ගැන සඳහන් කරනවා දුසිල්වත් පුද්ගලයා අමනාපෝ හෝති දේවමවසානං දෙව් මිනිසුන්ට අමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා අනනුශාසනීයෝ සබ්‍රහ්මචාරීයන් තමන්ගේ ප්‍රියශීලී සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් අනුශාසනා කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා එයා කියලා වැඩන්නේ එයා කිසිම සීලයක් රකින්නේ එයා කිසිම ප්‍රතිපත්තියක් පුරන්නේ නැහැ කියලා අතහැරලා දෙව් මිනිසුන්ට අප්‍රිය වෙනවා තමන්ගේ ප්‍රේශීල සබ්‍රහ්මචාරීන් වහන්සේලා තමන්ට කිසිම ආකාරයක අනුශාසනාවක් කරන්නේ නැතුව අතහරිනවා. දුක්ඛිතෝ දුස්සීල ගරහාසු. දුසිල්වත් අයට නිරන්තරයෙන්ම පුද්ගලයන් ගර්හා කරනවා. ඒ නිසා ඒ ගර්හාවන් අහන ඔහු දුක්ඛිත භාවයට පත් වෙනවා. දුසිල්ල පුද්ගලයන් කරන ගර්හාවෙන් තමන් දුක්ඛිත භාවයට පත් වෙනවා. විප්පිනිසාරී සීලව තම්ප සංසාතු. සංසාසු. සිල්වතුන් වහන්සේලාට යම් කෙනෙක් ප්‍රශංසා කරනවා නම් Taman විපටිසාරී භාවයට පත් වෙනවා. අපු අහු මම මෙහෙම දුකක් කරගත්තනි මම මෙහෙම වරදක් කරානි. Taman විපටිසාර භාවයට පත් වෙනවා සිල්වත් පුද්ගලයාට ප්‍රශංසා කරනකොට. මට මේ ප්‍රශංසාව ලැබෙන්නේ නැහැ නේ කියලා කලකිරෙන භාවයට පත් වෙනවා. තායච බන දුස්සීලතාය සාන සාතකෝ විය දුක්බන්නෝ හෝති. ඒ දුසිල්ලක් භාවය නිසාවෙන්ම හරියට හන වැහැරියක් වාගේ දුර්වර්ණ භාවයටපත් වෙනවා. දුර්වර්ණ භාවයට පත් වෙනවා කියලා කියන්නේ මේ ශරීර දුර්වර්ණ විතරක් නෙවෙයි ගුණ වර්ණතාවෙන් දුර්වර්ණ වෙනවා. ශරීර වර්ණයෙන් දුර්වර්ණ වෙනවා Taman කල්පනා කරලා විපරිසර භාවයට පත් වුණාම. ඒ නිසා ඒ දුසිල්ල භාවය නිසාවෙන්ම හනසලුවක් වාගේ දුර්වර්ණ භාවයට පත් වෙනවා. යේකෝ පනස දිඨානුගතෙන් ආපජ්ජන්ති තේසම් දීගරත්තං අපාය දුක්ඛාවහනතෝ දුක්ඛ සම්පස්සෝ ඒ දුසිල්වත් පුද්ගලයාගේ දිත්තානුගතියට ඒ දුසිල්වත් පුද්ගලයාගේ ලබ්ධිය අරගත්තු தത്വයට තවත් කෙනෙක්පත් වෙනවා අනික් අය මේ දුසිල්වත් පුද්ගලයාගේ ලබ්ධිය ගන්නවා නම් දැන් අද ඉන්නව සමහර වෙලාවට අපි සඳහන් කරේ සමහර කෙනෙක් කියනවා මේ නිවන් දකින්න සිල්වත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. නිවන් දකින්න සිල්වත් භාවය අවශ්‍ය නැහැ කියලා කියන අය ඉන්නවා. ඒ අයගේ ලබ්ධිය තව අය ගන්නවා. අනේ මේ දුසිල්වත් භාවය කියන එක මේ සිල්වත් භාවය කියන එක නිවන් දකින්න අවශ්‍ය නැහැ කියලා. මෙන්න මේ ලබ්ධිය අරගන්න අය බොහෝ කාලයක් ඒ අයට අපාය දුක් විඳින සිද්ධ වෙනවා. ඒතර ඒ අයට බොහෝ කාලයක් අපාය දුක් විඳින සිද්ධ වීම කියලා කියන එක මේ දුසිල්වත් පුද්ගලයාට දුකක් කියන දෙයක්. ඒ නිසා තමන් නිසා තවත් බොහෝ දෙනෙක් දුකටපත් වෙනවා කියලා තමන් දැනගන්න. තමන් සසරෙහි තමනුත් දුකටපත් වෙනවා අනික් අයත් දුකටපත් වෙනවා. ඒ නිසා සඳහන් කරන්නේ. ඒ පුද්ගලයාගේ දිඨානුගතියට පත් වෙන පුද්ගලයෝ බොහෝ කාලයක් අපාය දුක් විඳින නිසා Tamanටත් දුක්ඛ සම්පස්සයක් දුක්ඛ ස්පර්ශයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි යේසන් දේය ධම්මං පටිගන්හාති තේසන්න මහප්පල භව මහප්පල කරනතෝ අපපග්ගුරු අපිට සඳහන් කරනවා මේ දුසිල්වත් පුද්ගලයාට දෙන දෙය ධර්මයේ දුසිල්වත් පුද්ගලයාට යම් කිසි කෙනෙක් යමක් පරිත්‍යාග කරනවා නම් මේක මේ කියන්නේ භික්ෂුන් වහන්සේලා විශේෂ විශේෂයෙන් දුසිල්වත් පුද්ගලයාට යමක් දෙනවා නම් ඒ දේ තමන් පිළිගන්නවා නම් තමන් පිළිගත්තට තමන් දුසිල්ලත් නිසා අර දෙන පුද්ගලයාට මහත්ඵල වහානිසංස නැහැ. තමන් දුසිල්ලත් භාවයේ ඉඳලා මේ දෙන දෙය ධර්මයේ පිළිගැනීම නිසා දුන්න පුද්ගලයාට මහත්ඵල නැහැ. දුන්න පුද්ගලයාට මහත්ඵල නැති නිසා මේ දීම කියන එක අල්ප අගයක් තියෙන නොවටිනා දෙයක් බවට පත් වෙනවා. ඒකයි කියවේ අප් අප්පක්කු කියන සඳහන් කරේ ඒකයි. ඒ වගේම තමයි අනේක වස්සගනික භූත කූපෝවිය දුබ්බිසෝදනෝ අවුරුදු ගණනාවක් ගියපු අසුචි වලක් වාගේ දුබ්බිසෝදනෝ මේක පිරිසිදු කරන්න බැරි කුපිලි බවට පත් වෙනවා දුසිල්ලත් පුද්ගලයා වසර ගණනාවක් මේ දුසිල්ලත් භාවයෙන් හිටියහම ඒ අවුරුදු ගණනාවක් Tamanගේ දුසිල්ලත් භාවය නිසා ඇතිවෙච්ච අසුචිය Tamanගේ අපිරිසිදු භාවය පිරිසිදු කරන්න හරිම අපහසුයි ඒ වගේම තමයි චවලාතමිව උබතෝ පරිබාහිරෝ. මේ පැවිදි භාවයෙන්, ගිහි භාවයෙන් කියන දෙපැත්තෙන්ම පරිබාහිර වෙච්ච පුද්ගලයෙක් මේ භික්ෂුන් වහන්සේලා ගැන කියන්නේ. භික්ෂුන් වහන්සේලා දුසිල්ලත් වෙනවා නම් ඒ දුසිල්ලත් උනහම ඔහු පැවිදි භාවයේත් නැහැ, ගිහි භාවයේත් නැහැ. මේ නිසා පැවිදි භාවයේ, ගිහි භාවයේ කියන දෙපැත්තෙන්ම පරිබාහිර වෙච්ච, බැහැර වෙච්ච පුද්ගලයෙක් වෙන හරියට චවලාතමිව චවලාතං කියලා කියන්නේ සොහොන් පෙනෙල්ලක් කියලා කියනවා. සොහොන් පෙනෙල්ලක් කියලා කියන්නේ ඉස්සර කාලේ අද වර්තමානයේ වාගේ නෙමෙයි අද වර්තමානයේ සමහර වෙලාවට මේ අපිට දකින්න ලැබෙනවා මේ මලසිරුරු ගිනි තියෙනවා මලසිරුරු ගිනි තියෙනකොට මේ මලසිරුරු ගිනි තියෙන සොහනට දර දානවා මේ දර ඇවිදෙනවා ඇවිදලා ඉතිරි වෙන දර කෑල්ල මේකට කියන චවලාත කියලා මේ ඉතිරි වෙන දර කෑල්ල මිනිස්සු ගෙදර ගෙනල්ලා Tamange ගෙදර වැඩට පාවිච්චි කරන්න ගන්නෑ සොහොන තියෙන දෙයක්. මලවිනියක් පුච්චප දෙයක් නිසා. ඒක මිනිස්සු වටිනාකමක් දෙන්නේ නැති නොවටිනා දෙයක් බවට පත් වෙනවා. මිනිස්සු පිළිකුල් කරන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේකට කියනවා චවලාතක් කියලා. ඉතින් අර අර පුද්ගලයා දුසිල්වත් පුද්ගලයා තමන්ගේ දුස්සීල භාවය නිසා මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරන මිනිස්සු අපිට එපා කියලා කියන පරිබාහිර පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා හරියට නිකන් සොහොන් පෙනෙල්ලක් වාගේ නොවටිනා දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි භික්ඛු භාවම් පටිජානන්තෝපි අභික්ඛු ඒව ගෝගණං අනුබන්ධ ගත්‍ර භූවි. භික්ෂුත්වයේ ඉඳගෙන මහානකමේ ඉඳගෙන සීල රකින්නේ නැතුව දුසිල්ලත් භාවයක් පවත්වගෙන යනවා නම් ඔහු තමන්ගේ භික්ෂු භාවය ප්‍රතිඥා කරත් භික්ෂුවක් නෙවෙයි. තමන් භික්ෂුවක් කියලා කිව්වත් භික්ෂුවක් නෙවෙයි. අද ඒ වගේ කොච්චර ඉන්නවද? සමහර වෙලාවට දුසිල්ලත් භාවයට පත් වෙච්ච අය. හැබැයි තමන් තමන්ගේ දුසිල්ලත් භාවයේ හෙලි කරන්නේ නැතුව තමන් වික්ෂුවක් විදිහට ඉන්නවා. ඒක කියනවා හරියට ගෝගණන් අනුබන්ධ ගද්දෘභූවිය. හරක් පට්ටියක් හරක් පිරිසක් ගවය පිරිසක් යන තැනක ඒ ගවය මැද්දේ ඉන්නවා තමත් තමනුත් ගවයෙක් වාගේ කියලා පෙන්වන්න උත්සාහ කරන කොටලුවෙක් ඉන්නවා. අන්න ඒ කොටලුව උපාය කියලා කියනවා. කොටලුවා කියන සත්වයා ඒ තරම්ම ශක්තිමන්ත ඒ වගේම හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි. ලොකු හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි. පොටලුවා කියන සත්වයාට වඩා ගවයා කියන සත්වය දැන් අද වර්තමානයේ මේ ගව පරිහරණය ගව සත්වයන් ඒ තරම් අපිට දකින්න ලැබෙන්නේ නැති නිසා සහ ඒ අඩුපාඩුව නිසා අපිට මේක ඉච්චර තේරෙන්නේ නැහැ. හැබැයි අතීතයේ ඉඳලා තියෙන විශාල ගවපත්ටි. ඒකට ඒ අතරේ ඉඳලා තියෙනවා ගවයන් 100කට නායක වෙච්ච වෘෂභයෙක්. ගවයන් 1000කට නායක වෙන වෘෂභ රාජයෙක් ඉන්නවා. ඒතර මේ වාගේ එයාට කියනවා ආසබ කියලා කියනවා. ඒතර මේ වාගේ මේ ගවයන් කියලා කියන්නේ මහා ශක්තිමත් පිරිසක්. හැබැයි කොටලුවා කියන්නේ මහා දුර්වල පුද්ගලෙක් දුර්වල සත්වයෙක් විදිහට සැලකන්නේ. ඉතින් ගව ගණයා ළඟ මේ ගවයන් පිරිසක් මැද්දේ ඉඳගෙන කොටලුවෙක් මමත් ගවයෙක් වාගේ කියලා මේ ගබ පිරිස ලුහුබැඳට ඒ කොටලුව කවදාකවත් දවේක් බවට පත් වෙන්නේ අන්න ඒ වාගේ කියනවා භික්ෂුත්වයෙන් බැහැර වෙලා Taman දුසිල්වත් වෙලා හැබැයි Taman භික්ෂුවක් කියලා පෙන්නමින් ඉන්නවා හිටියට Taman භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ කියලා කියනවා. අභික්ෂුවේ භික්ෂුවක් නොවේ කියලා කියනවා. සතතුප්පිග්ගෝ සබ වේරික පුරිසෝවිය නිරන්තරයෙන්ම උද්වේගයටපත් වෙච්ච නිරන්තරයෙන්ම බියටපත් වෙච්ච කලකිරිච්ච පුද්ගලයෙක් කියන සබ්බ වේරික පුරිසෝ විය. සබ්බ වේරික පුරිසෝ කියලා කියන්නේ සියලු දෙනාටම වෛර කරන පුද්ගලයෙක්. සමහරු ඉන්නවා සමහරු කියනවා මම හැමෝටම වෛර කරනවා කියලා කියනවා. Tamanට හැම පැත්තෙන්ම කලකිරීම ඇති වෙච්ච ඇති වෙච්ච තත්ත්වයන් මත Taman සර්වාකාරයෙන්ම කලකිරීමටපත් වෙලා හැම තැනම Tamanට කලකිරීම විතරක් ඉතිරි වෙච්ච අවස්ථාවකදී එයා කියනවා මම මම කලකිරලා ඉන්නේ මම හැමෝටම වෛර කරනවා කියලා කියන සමහර කෙනෙක්. ඒ වෛර කරන පුද්ගලයා නිරන්තරයෙන්ම කලකිරීමෙන් නිරන්තරයෙන්ම තමන්ගේ සිතේ දුකෙන් තමයි. දුසිල්ලත් පුද්ගලයා හරියට නිකම් මෙන්න මේවායි කියලා කියනවා. සියලු දෙනාටම වෛර කරන මේ පුද්ගලයෙක් වාගේ නිරන්තරයෙන් කලකිරලා ඉන්නවා කියලා කියනවා. ඒකයි කියන්නේ සතතු බිග්ගු. සතත උබ්බිග්ගු කියලා කියනවා. අසංවාස රහෝ මතකල ඉවරම් වේ. එයා මල සිරුරක් වාගේ දුසිල්වත් පුද්ගලයා මල සිරුරක් වාගේ කියලා කියනවා. දැන් මේවා අපට අදාළයි ගිහි පැවිදි දෙපාර්ශ්වයටම. දැන් අර භික්ෂු භාවය ගැන කතා කරනකොට භික්ෂුන් වහන්සේලාට අදාළ වෙනවා. හැබැයි සමහර වෙලාවට ගිහි අයත් ඉන්නවා තමන් දුසිල්වත් භාවයේ ඉඳලා තමන් සිල්වත් කියලා පෙන්වන අයත් ඉන්නවා. එහෙමත් ඉන්නවා. ඒ අය වුණත් මේ දුසිල්වත් භාවයේ ආදීන විදිහටපත් වෙනවා. ඒ වගේම තමයි දුෂ්චල භාවය නිසා මේ අපි කීවේ සියලු දෙනාටම වෛර කරන පුද්ගලයෙක් පයි නිරන්තරයෙන් තමන් කලකිරෙනවා. තමන්ගේ සීලය අපිරිසිදු වීම කියලා කියන එකේ කලකිරීමටපත් වෙනවා. ඒක අපි හිතන්නේ නැතුව ඉන්නකොට අපිට මේක කලකිරීමක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි අපි නිවන් දකින්න ඕනේ කියලා හිතනකොට තමන්ට මතක් වෙනවා මම සීලය අපිරිසිදු වෙන්නේ මගේ කියලා. මේ නිසා අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ මට නිවන් දකින්න අවශ්‍යයි මම නිවන් දකින්න යන නිවන් ගමනක් ගමන් කරන කෙනෙක් නේ කියලා නිරන්තරයෙන් කල්පනා කරන්න ඒ කල්පනා කරනකොට තමයි අපේ සීලයේ පිරිසිදුද අපිරිසිදුද මේක නැවත පිරිසිදු කරගත යුතුයිද කියන ගැටලුව අපි ඉදිරියට එන්නේ. ඒ වගේම අසංවාසරහෝ මතකල ඉවරන් කියන දුසිල්වත් පුද්ගලයා සීලයක් රකින්නේ නැති කෙනා හරියට නිකන් මලසිරුරක් පායි කියලා කියනවා. ඒ මල සිරුර කියලා කෙනෙක් කවුරුවත් Tamanගේ පරිහරණයට ගන්නේ නැහැ සංවාසයකට යන්නේ නැහැ. අනේ නිසා අසංවාසරහයි සංවාසයට සුදුසු නැති දෙයක් මල සිරුරක් කියන්නේ. කොච්චර අපි ආදරය කරන දෙයක් කෙනෙක් ඇල්මක් කරන කෙනෙක් වුණත් මරණයට පත් වුණාට පස්සේ කවුරුත් කැමති නැහැ මේ මල සිරුර ගෙනිහිල්ලවලා ගේ ඇතුළේ තියන්න. ඇයි ඒක කාටවත් වැඩන්නේ? දුසිල්වත් පුද්ගලයක් මෙන්න මේවා. කිසිම කෙනෙක්ට ඇසුරු කරන්න සුදුසු නැහැ දුසිල්වත් පුද්ගලයා. අපි ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. අපි බලාගෙන ඉන්න ඕනේ. කවුද දුසිල්වත්, කවුද සිල්වත් කියලා. අපිට හම්බෙනවා නම් දුසිල්වත් පුද්ගලයෙක්. අපි කවුරුවත් ඒ දුසිල්වත් පුද්ගලයා අසුර කරන්න සුදුසු නෑ. ඔබ මල සිරුරක් වාගේ සංවාසයට තියාගන්න සුදුසු නෑ. මල සිරුරක් ගේ ඇතුළේ ගෙනල්ලා තියාගත්තොත් ගඳ ගන්න. ඒකට අමනුෂ්‍ය වෙනවා. අපිට කරදර වැඩි වෙනවා. මේ නිසා අපි ඊටාම ඉක්මනට ඒක බැහැර කරන්න ඕනේ. ඊටාම ඉක්මනට බැහැර කරන්න ඕනේ. මෙන්න මේ වාගේ තමයි දුසිල්වතෙක් අපි ළඟ ඉන්නවා නම් ඒ දුසිල්වතාව ඊටාම ඉක්මනින් අපි බැහැර කරන්න ඕනේ. මොකද මේ පුද්ගලයා අපිට දුසිල්වත් භාවය කෙනෙක් උගන්වනවා. අපට පුරුදු කරනවා. සමහර වෙලාවට අපි නිරන්තරයෙන් එයා ඇසුරු කරනකොට එයාගේ තියෙන නොහොඳ අපිට එනවා. ඒ නිසා අපි දුසිල්වත් පුද්ගලයා බැහැර කරන්න ඕනේ. ඒක මලසිරුලක් වාගේ. සුතාදිග යුක්තෝපි සබ්‍රහ්මචාරීන අපූජාරහෝ සුසානග්ගිවේ බ්‍රාහ්මනා කියනවා මේ ශ්‍රතාදී ಗುಣ තිබුණට සබ්‍රහ්මචාරීන් වහන්සේලා පූජාවට ලක් කරන්නේ නැහැ කියලා. ශ්‍රතාදී ගුණ කියන්නේ මොනවද? ශ්‍රතාදී ගුණ කියලා කියන්නේ බහුශ්‍රත භාවය ආදී. යමෙක් ඉන්නවා බහුශ්‍රතයි. බොහෝ අසූපිරු තැන් තියෙනවා, බොහෝ සූත්‍රාදී කියවලා තියෙනවා, බොහෝ ත්‍රිපිටකේ කියවලා තියෙනවා. ත්‍රිපිටකේ දන්නවා. හැබැයි එයා සිල් රකින්නේ නැහැ. දුසිල්වත්. දුසිල්වත් භාවය නිසා කවුරුත් එයාගේ වටිනා දේ ගන්නෙ නැහැ. වටිනා දේ අරගන්නේ නැහැ. එයා පූජාවට ලක් වෙන්නේ නැහැ. හරියට ඒකට උදාහරණයක් කියනවා බ්‍රාහ්මණාන සුසානග්ගිවිය කියලා. බමුණන්ට හරියට සොහොනේ තියෙන ගින්න වාගේ කියලා. දැන් බමුණු කියලා කියන්නේ ගින්න පුදන කට්ටිය. ගිනි පුදනවා. බමුණු ගිනි පුදුවට බමුණු කවදාකවත් ගිහලා සොහොනේ තියෙන සොහොන් මල සිරුරක් ගිනි ගන්න ගිනි පුදන්න යන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ ඒක පූජාවට ලක් කරන්නේ නැති ගින්න. බමුණන් අග්නි හෝම විදිහට මේ ගිනි පිදීම් විදිහට පූජාවට ලක් කරන්නේ ඒ අය හදාගන්න වටිනා ගින්න තමන්ගේ ගිනි කබලේ දාගෙන හදාගෙන ගින්න තමන් ත්‍යාග ස්ථානයේහි සකස් කරන ගින්න සොහොනේ මලසිරුර දැවෙන ගින්න එයාලා කවදාකවත් පූජාවට ලක් කරන්නේ මෙන්න මේ වාගේ තමයි කියනවා අර යම්කිසි පුද්ගලයෙක් සිල්වත් නැතුව දුසිල්වත් වෙලා ඒ දුසිල්වත් පුද්ගලයාට නොයෙක් නොයෙක් විදිහට ඒ දසුල්ල පුද්ගලයාගේ බහුශ්‍රත භාවයන් ආදී තිබුණත් කවුරුත් ඔහුට කැමති වෙන්නේ නැහැ. ඔහු පූජාවට ලක් කරන්නේ නැහැ කියලා කියනවා. අබබ්බු විශේෂාධිගමේ අන්දෝවිය රූප දර්ශනේ. හරියට නිකන් අන්ධේ රූප දකින්ද හැකි වෙන්නේ නැහැ වාගේ. අන්ධේකට රූප දකින්න බෑ වාගේ සඳහන් කරනවා විශේෂාධිගමයක් අභව්‍යයි කියන්නේ. දුසිල්ලත් පුද්ගලයාට විශේෂ ආධිගමයක් ලබන්න හැකියාවක් නැහැ කියලා කියනවා. එයා විශේෂ ආධිගමයේ පිළිබඳව අභාවි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වාගේම තමයි නිරාසෝ සද්ධම්මේ චණ්ඩාල කුමාර කෝවිය. චණ්ඩාල කුමාරයෙක් සඩල් කුමාරයෙකුට රාජ්‍යයක් ලබා ගන්න බලාපොරොත්තුවක් නැහැ. උන්ට රජ වෙන්න හැකියාවක් ඇත්තෙම නැහැ. ෂැඩොලෙක් කියලා කියන්නේ හැමෝම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඊටාම පහත් තත්ත්වයක ඉන්න කෙනෙක්. ඒ පහත් තත්ත්වයේ ඉන්න කෙනාට කවදාකවත් රාජ්‍යත්වයට යන්න බෑ. ඒ නිසා ඔහුට රාජ්‍යත්වයේ පිළිබඳව ආශාවක් ඇත්තෙම නැහැ. මම රජ වෙන්න ඕනේ කියලා කණ්ඩාල කුමාරයෙකුට හිතෙන්නේ. මෙන්න මේ වාගේ තමයි දුසිල්වත් පුද්ගලයෙක් නම් සිල් රකින්නේ නැති කෙනෙක් නම් ඔහුට සද්ධර්මයේ කෙරෙහි નિરાશા භාවයක්, ආශා රහිත භාවයක් ඇති වෙන්න ඕනේ, ඇති වෙනවා කියලා කියනවා. බලන්න සමහර වෙලාවට අද වර්තමානයේ කතා වෙනවනේ සිල් රකින්න අවශ්‍ය නැහැ නිවන් දකින්න කියලා. එතකොට බොහොම පැහැදිලිව අපිට සඳහන් කරනවා හරියට නිකන් චණ්ඩාල කුමාරයෙකුට රාජ්‍යයටපත් වෙන්න බෑ වාගේ සද්ධර්මයේ කෙරෙහි අභිවෘද්ධියක් ලබන්න හැකියාවක් ඇත්තෙම නැහැ කියලා කියනවා මේ දුසිල්ලත් පුත්‍රයාට. සුඛිතෝස්මීති මඤ්ඤමානෝපි දුක්ඛිතෝව අග්ගික්ඛන්ද පරියායේ මුත්ත දුක්ඛ භාගිතාය. දුක්ඛ භාගිතාය. දුසිල්වත් පුද්ගලයා ඉන්නවා හිතාගෙන ඉන්නවා මම සැපින් ඉන්නවා කියලා. මම හරි සැපයිනේ කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මම සැපයි කියලා කොච්චර හිතාගෙන හිටියත් ඔහු සැපයටපත් වෙලා නැහැ. ඔහු දුකින් ඉන්නේ. සඳහන් කරනවා අගික්ඛන්ද පරයායේ අගික්ඛන්ද පරයායේ සූත්‍රයේ අගික්ඛන්දෝක්ම සූත්‍රය කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුසිල්වත් පුද්ගලයන් පත් වෙන දුක පිළිබඳව. ජීනි කලක් උපමා කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අග්ගිකන්ද සූත්‍රයේ මෙන්න මේ අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කරපු දුකට මේ පුද්ගලයන් හැමෝම ඒ දුක ලබන පුද්ගලයෙක් දුකටපත් වෙන පුද්ගලයෙක් බවටපත් වෙනවා. ආන් ඒ නිසා මේ පුද්ගලයා සැපයි කියලා හිතාගෙන හිටියත් සඳහන් කරනවා සැපයි කියලා හිතාන හිටියත් ඔහු දුකටම තමයි ලාභී වෙන්නේ. දුකක්ම තමයි ඔහු විඳින්නේ කියලා සඳහන් කරනවා. මේ නිසා මේ නිසා අපි සාකච්ඡා කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. දුසිල්ලත් පුද්ගලයන්ගේ දුසිල්ලත් භාවයේ තියෙන ආදීනව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරය. මේ විශේෂ සූත්‍රයක් තමයි මේ අගික්ඛන්දොක්ම සූත්‍රය. ඒ නිසා අපිට විසුද්ධි මාර්ගයේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ මීළඟට අපිට දක්වනවා ඉදිරිපත් කරලා මේ අධිකන්දෝපම සූත්‍රයේ කොටස් කොහොමද මේ භික්ෂුවක් සීල් රකින්න නැතුව ඉඳියාම ඒ සීල් රකින්න නැතුව ඉන්න එකේ ආදීනවය මොකද්ද කියන එක පැහැදිලි කරනවා. මේ ආදීනවය භික්ෂුන් වහන්සේලාටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට සීලේ තියෙන ආදීනව ටික අපි ගිහි පුද්ගලයොත් අපිට ආදේශ කරගන්න ඕනේ. මේක අපිටත් ඒ විදිහටම අදාළයි කියන එක අපි සාකච්ඡා අපි මේ තේරුම් ගන්න ඕනේ. මේ නිසා මේ නිසා බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරනවා දුස්සීලානංහි පංචකාම ගුණ පරිභෝග වන්දනමාන වන්දනමානාදී සුඛස්සාදග දිස්චිත්තානං තප්පච්චයන් අනුස්සරණ මත්තේනාපි හදේ සන්තාපං ජනයිත්වා පුන්හ ලෝහිතුග්ගාර පවත්තන සමත්තං අතිකටුකන් දුක්ඛන් දස්සෙන්තු සබ්බාකාරේන පච්චක්කම විපාකෝ භගවා ආදෝ කියලා භාග්‍යතුන් වහන්සේ මේ අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කිරීම පිළිබඳව බුදුගොස් ස්වාමීන් වහන්සේ අපට කරුණු කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. පංච කාමගුණ පරිභෝග වන්දනමානාදී සුකස්සාද ගදිත චිත්තානං පස්කම් ගුණ පරිභෝග කිරීමේ සැපය ඒ වගේම අනෙක් අය තමන්ට වන්දනාමාන කිරීමෙන් තමන්ට ලැබෙන සැපය කියන මෙන්න මේ සැපෙහි ආස්වාදයට ගිජු වෙච්චි දුසිල්වත් පුද්ගලයන්ට තප්පච්චයන් ඒ සුඛාස්වාදේ හේතුවෙන් අනුස්සරණ මත්තේනාපි හදේ සන්තාපං ජනයිත්වා ඒ ඒ තමන් ලබන සුඛාස්වාදයේ සිහි කිරීම මාත්‍රයෙන් උනත් තමන්ගේ හදවත දවලා තුන්හ ලෝහිත උද්ගාර පවත්තන සමත්තං උනුලේ තමන්ට උනුලේ වමාරවන්න සමර්ථ වෙච්චි උනුලේ නංවන් තරම් සමර්ථ වෙච්චි අති කටුකන් දුක්ඛන් දස්සෙන්තු ඊටාම කටුක දුකක් දක්වමින් සබාකාරේන පච්චක්ක කම්ම විපාකෝ භගවා ਸਰවාකාරේන ප්‍රත්‍යක්ෂ කර්ම විපාකට එන භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහිම අග්ගිකන්ද උපම සූත්‍රයේ දේශනා කරා කියලා සඳහන් කරනවා. එම් අපි මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ කොටසමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් සමහර වෙලාවට මේ කොටස් අපිට පරිවර්තනය කරගන්න මේ ගිහි පිරිසට අපහසු වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ කොටස් නිසා ඊටාම කෙටියෙන් අපි පැහැදිලි කරන්නේ ඒ නිසාමයි මේ පාලි භාෂාව පිළිබඳව දැනුම අඩු අයට මේ කරුණු කාරණා නැවත නැවතත් අපි කියනකොට මේ දේශනාව නැවත නැවතත් අහලා දෙතුන් සැරේ මේක YouTube නාලිකා ආදී තියෙනකොට දෙතුන් සැරේ මේක ශ්‍රවණය කරලා හැකියාවක් තියෙනවා මේ තමන්ට අල්ලගන්න බැරි වෙන කොටස් නැවත නැවතත් අහලා තේරුම් අරගන්න. ඉතින් මෙතන ඒ නිසා ටිකක් එක්තරා විදිහකට බුදුගොස් ස්වාමීන් වහන්සේ දක්වන්නේ ටිකක් දිග වචන ඒ දිග වචන අපි කෑලි වලට කඩා ගන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි වෙන්නේ. ඒ නිසා කියන්නේ දුස්සීලානං හි පංචකාම ගුණ පරිභෝග වන්දනමානාදී සුඛස්සාදගති චිත්තාන. පස්කම් ගුණ පරිභෝග කිරීම අනුත් අයගේ වන්දනාමානාදී ඉවසීම් වලින් Tamanට සැපයක් තියෙනවා. තමන් පංචකාම ගුණයන් අත්විඳිනකොට ඒ පංචකාම ගුණයන් අත්විඳින පුද්ගලයාට සැපයක් තියෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් සඳහන් කරන භික්ෂුන් වහන්සේලාට අනෙක් අය වන්දනාමාන කරනකොට අපිට ඒක තුළ එක්තරා විදිහට සැපයක් දැනෙනවා. මෙන්න මේ සැපයක් දැනෙනකොට මෙන්න මේ සැපයට ඇලෙනවා. ඒකෙන් ආස්වාදයක්. හැබැයි ඒ ආස්වාදයේ නිසාවෙන් සඳහන් කරනවා තප්පච්චයන් ඒ ආස්වාදයේ නිසාවෙන් ඒ සුඛාස්වාදය තමන්ට සැපයක් විදිහට දැනෙන ආස්වාදේ නිසාවෙන් අනුස්සරණ මත්තේන අපි හදේ ਸੰతాපං ජනයිත්වා ඒක සිහි කරනකොටත් තමන්ට අනේ මේ කට්ටිය විලා වන්දනාමාන කරනවනේ කියලා මේ සුඛාස්වාදේ සිහි කරනකොට තමන්ට සිහි වෙනවා තමන් පස්කම් ගුණ පරිභෝග කරමින් දුසිල්වත් වෙනවා කියලා ඒ දුසිල්වත්ව ඉන්න භාවයේ තමන්ට සිහි වෙන නිසා මේ සිහි කිරීම මාත්‍රයෙන් අනුස්සරණ මත්තේන අපි සිහි කිරීම මාත්‍රේනුත් හදේ සන්තාපං ජනිත්වා මේ හදවතේ තැවීමක් ඇති වෙනවා. හදවත තැවෙනවා. අනේ මම මේ දුසිල්වත් ඉඳලානේ මේ වන්දනාමාන ආදී ඉවසන්නේ කියලා. ඒ නිසා මේ හදේ සන්තාපය ඇති වෙලා උන්න ලෝහිතු ගාරක් පවත්තන සමත්තන් උනුලේ වගිරුවන්ට උනුලේ වමාරන්ට සමර්ථ වෙච්චි තාම කටුක දුකක් තියෙනවා දුසිල්වත් භාවය. Taman දුසිල්වත් ඉඳලා අනෙක් අයගේ ප්‍රතිපරිහරණය කරනකොට Tamanට ඒ ප්‍රතිපරිහරණය කරලා වන්දනාමාන ඉවසපදී සිහි කරනකොට Tamanගේ හදවත හදවත තැවෙන්න ගන්නවා. මේ හදවත තැවිලා Tamanට උණුලේ වගුරුවනවා. ඉතින් මේ අගි කන්දෝපම සූත්‍රය අහලා භික්ෂුන් වහන්සේලා 60 දෙනෙක් උණුලේ වගුරුවයි කියලා කියනවා. උණුලේ වගුරුවලා සිවුරු හැරලා ගෙදර ගියා කියලා කියනවා. ඒ නිසා ඒ බඳු තත්වයකට පත් වෙන්න තරම් ඉතාම කටුක දුකක් මේ දුසිල්ලත් භාවයේ තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ සර්වාකාරයෙන් කර්ම විපාකයන් ප්‍රත්‍යක්ෂ නිසා උන්වහන්සේ මේ කරුණු කාරණා ටික දක්වනවා. සමහර වෙලාවට කෙනෙකුට මේ පිළිබඳව තර්ක විතර්ක කරන්න පුළුවන්. මේ කීවට මෙයා මෙහෙම නෑනේ කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ සර්වාකාරයෙන් කර්ම විපාකයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ නොනක් තියෙන කෙනෙක් නිසා උන්වහන්සේ මේ දේශනාව කරනවා. දුසිල්ල භාවයේ ඉඳලා සිල් රකින්න නැතුව නිවන් දකින්න පුළුවන් කියනයි මෙන්න මේ අධික්කන්දෝපම සූත්‍රාදිය කියවන්නේ. දැනගන්න ඒ පර්යායන් අපි අහගන්න. බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ ඇවිදින කාලයේදී මේ එක තැනක ගිනි ගන්න මහ විශාල ගහක් ගිනි ගන්න තැනක් දකින්න. ගිනි ගොඩක් දකින්න. භාග්‍යවතුන් වහන්සේ මේ ගිනිගොඩ දැකලා බුදුරජාණන් වහන්සේට සිහිපත් වෙනා මේ නවත පැවිදි වෙච්ච සමහර වෙලාවට මේ භික්ෂුන් වහන්සේලා ප්‍රතිපරිහරණය කරනවා අපිට අනිත් අයගේ ලැබෙන චීවර පිණ්ඩපාත ආදී පරිහරණය කරනවා. නමුත් ඒ අයට මහත්ඵල මහානිසංස භාවයක් ඇතිකරන සුදුසු වෙන විදිහට මේ චීවර පරිහරණය කරන්න. අන්න ඒ නිසා බුදුරජාණන්සේ කල්පනා කරන මේ ගිනි කන්ද උපමා කරලා මම ධර්ම දේශනාවක් කරන්න ඕනේ කියලා. එනිසා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පස්සතනෝ තුම්හි වික්කවේ අමුං මහන්තං අගික්ඛන්දා ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං මහණෙනි අර අසවල් තන මහ විශාල ගිනි කන්දක් ගිනිගෙන දැවෙන ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං කියලා සඳහන් කරන මේක ගිනිගෙන දැවෙනවා දිලියනවා ආලෝකේ විහිදුවමින් දිලියන ගින්නක් තියෙන මහ ගිනි කඳක් පස්සතනෝ තුම්හි වික්කවේ මහණෙනි නුඹලා දැක්කද මේ ගිනි කඳ කියලා අහනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ගිනි කන්ද පෙන්නලා කියනවා මහණෙනි නුඹලා දැක්කද මේ ගිනි කන්ද? ඒවම් බන්තේති. ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි අපි දැක්කයි ගිනි කන්ද. භාග්‍යතුන් වහන්සේ අහනවා තං කිමඤ්ඤත භික්කවේ කතමන්නු වරං යං අමු මහන්තං අග්ගික්කන්දං ආදිත්තං සප්පංජදිත්තං සජෝති භූතං ආලින්ගෙත්තා උපනිෂීදේව උපනිපජ්ජේව තං කිමඤ්ඤත භික්කවේ මහණේ නුඹ නුඹල මොකද්ද හිතන්නේ සංකින් වඤ්ඤත බික්කවේ මහණෙන් ඔබලා මොකද්ද හිතන්නේ? කතමන්නු වරන්. මොකක්ද හොඳ දේ, උතුම් දේ, යහපත් දේ. යං අමුං මහන්තං අග්ගික්ඛන්දං ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං ආලින්ගෙත්වා උපනිසීදීව උපනිපද්දීව. යම් කෙනෙක් ගිහිල්ලා අර අතන දැවෙන මහ විශාල ගිනි කන්ද හාත්පස ඇවිලිමින් ගන්න ගිනි කන්ද කවුරු හරි වැළඳ ගන්නවා නම් වැළඳගෙන ඉඳගෙන ඉන්නවා නම් වැළඳගෙන වැතිරෙනවා නම් මහණෙනි ඔබලා මොකද්ද හිතන්නේ? ඒක හොඳයිද? එහෙමත් නැත්නම් යම් කත්තිය කන්‍යං වා බ්‍රාහ්මණ කන්‍යං වා ගහපති කන්‍යං වා මොදුතලන හත්පාදං ආලිංගිත්වා උපනිසීදෙය. එහෙමත් නැත්නම් යම් කිසි ශස්ත්‍රීය කන්‍යාවක් බ්‍රාහ්මණ කන්‍යාවක් ගෘහපති කන්‍යාවක් මුදුතලන හත්පාදං මෘදු වූ සියුමැලි හස්තපාද ආදී අවයවයේ තියෙන මේ වාගේ කන්‍යාවක් ආලිංගෙත්ව උපනිෂේදීය වැළඳගෙන ඉඳගන්නව නම් වැතිරෙනව නම් ඒක හොඳයිද මේ දෙකෙන් මොකක්ද උතුම් මොකක්ද යහපත් කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හා මහණෙනි අර ගිනිගෙන දැවෙන ගිනි කඳ දැක්කද යම් කෙනෙක් මේ ගිනි කඳ වැතිරගෙන වැළඳගෙන ඉඳගෙන නිදාගෙන ඉන්නවා නම් ඒකද හොඳ එහෙම නැත්නම් යම් මෘදු සිව්මෙලි හස්තපාදාදී තියෙන ශස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති කන්‍යාවක් වැතිරගෙන ඉඳගෙන ඉන්න එකද සුඳ කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ඒත දේව බන්තේ වරං යං සත්‍ය පඤ්ඤං ස්වාමීනි මේ සූත්‍රයේ අතරම විසුද්ධි මාර්ගයේ කෙටි කරලා අපිට දක්වනවා භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා ඒතදේව බන්තේ වරණ්‍යං කත්ති කඤ්ඤං කලං ස්වාමීනි මේ ශාස්ත්‍රීය කන්‍යාවක් වැළඳගෙන වැතිගෙන ඉන්නවා කියලා කියන එක හොඳයි. ඇයි? මේ ගිනි කඳක් වැතර ගත්තොත් වැළඳගත්තොත් ගිනි කඳක් වැළඳ ගන්න කෙනා මහ දුකකටපත් වෙනවා. පිච්චෙනවා. දුකටපත් වෙනවා. ඒ නිසා මහා ගිනි කඳ වැළඳ ගන්නවට වඩා මේ මුදු සිව්මැලි අත්පා තියෙන කාන්තාවක් වැතර වැළඳ ගන්නවා කියන එක හොඳයි කියලා කියනවා. භික්ෂුන් වහන්සේලා මෙහෙම උත්තරයක් දුන්නාම බුදුරජාණන් වහන්සේ ඒකට ධර්මයක් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආරෝචයාමි වූ භික්කවේ පටිවේදයාමි වූ භික්කවේ යතා ඒතදේව තස්ස වරන් දුස්සීලස්ස පාත ධම්මස්ස අසුච් සංකස්සර සමාචාරස්ස පටිච්චන්න කම්මස්ස අස්සමනස්ස සමන පටිඤ්ඤස්ස අබ්‍රහ්මචාරිස්ස බ්‍රහ්මචාරී පටිඤ්ඤස්ස අන්තෝ පූතිකස්ස අවස්සතස්ස කසම්බුජාතස්ස අමුං මහන්තං අග්ගිත්තන්දං කියලා ඒක තවදුරටත් දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මම නුඹලට කියනවා. පටිවේදය මම නුඹලට දැනුම් දෙනවා. යතහා ඒත දේවතස්ස වරන් දුස්සීලස පාප සම්මස අසුච සංකස්සර සමාචාරස් මේ දුසිල්වත් ලාමක ධර්ම තියෙන අසුචි සංකස්සර සමාචාරස්ස නොපිරිසිදු කාය කර්මාදිය තියෙන පටිච්චන්න කම්මස්ස ප්‍රති පිළිසන් වෙච්ච වැහිච්චි වහගෙන වැඩ කරන හැඟවිලා වැඩ කරන කටයුතු තියෙන අස්සමනස්ස සමන පටිඤ්ඤස්ස ශ්‍රමණ ප්‍රතිඥාවක් දුන්නට ඇත්තටම ශ්‍රමණෙක් නොවන අබ්‍රහ්මචාරීස බ්‍රහ්මචාරී පටිඤ්ඤස්ස බ්‍රහ්මචාරී ප්‍රතිඥා කරාට ඇත්තටම බ්‍රහ්මචාරී භාවයක් නොමැති අන්තෝ පූතිකස්ස අවස්සුතස්ස ඇතුළ කෙලෙස් වලින් කුණු වෙලා තියෙන අවස්සුතස්ස කෙලෙස් වලින් තෙත් වෙලා තියෙන කසම්බුජාතස්ස හටගත් රාග ආදී කෙලෙස් තියෙන යම්කිසි පුද්ගලයෙක්ගේ යම්කිසි පුද්ගලයෙක්ගේ මේ කටයුත්තට වඩා අර මහා කිනිකඳ යම් කෙනෙක් වැතිරගෙන බැලඳගෙන ඉන්නව නම් අන්න ඒක හොඳයි කියලා කියනවා. හරියට මේ මහා ගිනිකඳ වැතිරගෙන බැලඳගෙන ඉන්න කෙනා දුකකටපත් වෙනවා එක්ක මැරෙනවා නැත්තම් මරණ මාත්‍ර දුකකටපත් වෙනවා. හැබැයි ඒක හේතු වුණ ඔහු කය බිඳලා මරණින් මත්තේ නිරේට යන්නේ කියලා. හැබැයි කියනවා අර දුස්සිල්වත් පුද්ගලයා අර කසම්බුජාත පුද්ගලයා යංච කෝසෝ වික්කවේ දුස්සීලෝ කසම්බුජාතෝ කත්ති පඤ්ඤං වා උපනිසීදීව උපනිපංචය දුස්සිල්වත් පුද්ගලයෙක් මේ ශස්ත්‍රීය කන්‍යාවක් බ්‍රාහ්මණ කන්‍යාවක් ගෘහපති කන්‍යාවක් වැළඳගෙන නිදාගත්තොත් ඉඳගෙන හිටියොත් තං හිතස්ස භික්කවේ හෝති දීගරත්තං අහිතාය දුක්ඛාය. ඒ භික්ෂුන් වහන්සේට ඒ දුසිල්වත් පුද්ගලයාට ඒක බොහෝ කාලයක් දුක පිණිස පවතින දෙයක්. කායස් වේදා පරම්මරණා අපායන් දුක්ගති විනිපාතං නිරයන් උපජ්ජේ. කාය විදල මරණින් මත්තේ අපාය දුගති විනිපාත නිරේති දෙකට දෙයක්. මේ නිසා භාග්‍යතුන් වහන්සේ සංසන්දනය කරලා දේශනා කරනවා. මේ මහා ගිනිකන්ද පෙන්නලා කියන භාග්‍යතුන්ස් මේ මහා ගිනිකන්ද වැතිරගෙන වැළඳගෙන හිටියොත් ඒ පුද්ගලයා ඒක හේතුවෙන් මරණයට හරි මරණ මාත්‍ර දුක්කට හරිපත් වෙනවා. හැබැයි ඒක හේතු වෙන අපාය යන්නේ. හැබැයි මේ දුසිල්වත් ඉඳලා යම්කිසි පුද්ගලයෙක් දුසිල්වත් භාවයෙන් කටයුතු කරනවා නම් නොපිරිසිදු කාය කර්මාදී තියෙනවා නම් පිළිසන් වෙච්ච කාය කර්මාදී තියෙනවා නම් අශ්‍රවණ භාවයක් නම් තියෙන්නේ ශ්‍රමණයෙක් විදිහට ප්‍රතිඥාදී දීලා ඉන්නවා නම් මේ විදිහට මේ ඉන්න කෙනා එයාගේ ඒ පුද්ගලයා ඒ භික්ෂුන් වහන්සේ යම්කිසි ශාස්ත්‍රීය කන්‍යාවක් බ්‍රාහ්මණ ගෘහපති කන්‍යාවක් ඇසුරු කරනවා නම් අන්න ඒ පුද්ගලයා අර මහ ගිනි කඳ වැතිරගෙන ඉන්න පුද්ගලයාට වඩා දුකකටපත් වෙනවා කියලා කියනවා. ඇයි හේතුව? කායස් වේදා පරමරණ ආපයන් දුක්ගති විනිපාතන් නිරයන් උපජී. කය බිඳලා මරණයන් මැත්තේ වූ දුගතියට නිරේටපත් වෙනවා. මේ නිසා සංසන්දනය කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊට වඩා මේ මහගිනි කඳ වැතිර ගන්න වැළඳගන්නේ කොහොඳයි කියලා කියනවා. එවං අග්ගි කඳුපමාය ඉත්‍ති පටිපද්ද පංචකාම ගුණ පරිභෝග පච්චයන් දුක්ඛන් දස්සෙත්වා ඒතේනේව උපායේන කියලා අපිට බුද්ධඝෝසාචාර්යන් වහන්සේ තවදුරටත් ඉදිරියට දක්වනවා. මෙන්න මේ විදිහට මේ අභිකන්දෝපම සූත්‍රයේ අපිට ස්ත්‍රයක් ප්‍රතිබද්ධ පංචකාම ගුණ පරිභෝගයේ හේතු වෙන්නේ නැති වෙන දුක අපිට පෙන්වනවා. දැන් මේක අපි මේ දේශනාව තියෙන භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් අපි ගිහි පුද්ගලයන් වශයෙන් මේක කොහොමද අපි ගලපගන්නේ? අපිට සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලා මේ Taman අනෙක් අය දෙන ප්‍රත්‍ය පරිහරණය කරගෙන අපි දුසිල්වත් ඉන්නවා නම් මෙන්න මේ වාගේ දුක්කටපත් වෙනවා කියලා. මේක අපි ගිහියට අදාළ කරගෙන අපිට කොහොමද මේක හේතු වෙන්නේ කියලාත් අපි කතා කරගන්න. ගිහි පුද්ගලයන් වශයෙන් ගත්තහම මේ සීලය කියලා කියන එක ගිහි අයටත් පැවිදි අයටත් දෙපිරිසටම එක වාගේ අදාළ දෙයක්. අපි රකින්න සිල්පද ටික මොනවද කියන එක තමයි අපිට වෙනස් වෙන්නේ. එහෙමනම් වික්ෂුවක් තමන්ගේ සීලය අපිරිසිදු කරගෙන ස්ත්‍රියක් ප්‍රතිපද පංචකාමන පරිභෝගිකයටපත් වෙනවා නම් එනේ ඒ වාගේ තමයි ගිහි පුද්ගලයෙකු තමන්ගේ දුසිල්වත් භාවයේ හේතුවෙන් තමන් පංචකාම ගුණ පරිභෝගයට එනවා. ප්‍රාණඝාතයෙන් තමන් දුසිල්වත් භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් අදත්තා දාණයෙන් තමන් දුසිල්වත් භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයෙන් තමන් දුසිල්වත් භාවයටපත් වෙනවා. මෙන්න මේ මේ විදිහට දුසිල්වත් භාවයටපත් වෙලා තමන් පංචකාම ගුණයන් පරිභෝග කරනවා නම් ඒ පංචකාම ගුණ පරිභෝග කරනවට වඩා අපි අර මහ ගිනි හඳක් වැතිර ගන්න එක හොඳයි කියලා බුදුරජාණන් කියන්නේ. අපි මේ පංචකාම ගුණ පරිභෝගයට දුසිල්ලත් භාවයෙන් නම් යන්නේ. අපි සතුන් මරලා සොරකම් කරලා, කාම මිත්‍යාචාරය හැසිරিলা, බොරු කියලා, සුරාපානය කරලා, ඒ වගේම තමයි මොසාවාද, පරුසාවාච, සම්පප්පලාපාදී අකුසල ධර්මයන් ගියේදිලා මේ තුලින් නම් අපේ පංචකාම ගුණ පරිභෝගය කියන එක අපිට එළඹෙන්නේ ඊට වඩා බුදුරජාණන් දේශනා කරන්නේ අර මහා ගිනි කඳක් අපි වැතිර ගන්නවා කියන කීට වඩා හොඳයි කියලා. ඒ නිසා මෙතනදී අපි හැම වෙලාවකම විසුද්ධි මාර්ගය අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ தත්ත්වේ උනාට ඒ හැම භික්ෂුන් වහන්සේලාගේ தත්ත්වයක්ම අපිටත් අදාළ කරගන්න පුළුවන්. අපටත් මේ සීලය කියලා කියන එක ගිහි පැවිදි දෙපිරිසටම එක හා සමානව අදාළයි. ඒ නිසා වික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි සීල් රකින්න කියලා තියෙන අපිට අදාළ නැහැනේ කියලා විරල කවුරුත් හද හිතා ගන්න අවශ්‍ය නැහැ. නිවන් මාර්ගය දේශනා කරන සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ. සීලයක පිහිටපු භික්ෂුවක් පුද්ගලයෙක් තමයි අපිට මේ නිවනට යන්න තියෙන්නේ. එනිසා මේ හැම උපායකින්ම අපිට හැම උපමාවකින්ම අපට භාග්‍යතුන් වහන්සේ කරන දේශනාව හැම ගිහි පුද්ගලයෙකුටම ඒ විදිහට අදාළ කරගන්න. ඒ නිසයි කිව්වේ ඒවං අග්ගික්ඛන්දු උපමායි ත්‍රිපටිපද පංචකාමවර පරිභෝග පච්චයන් දුක්ඛම් දස්සෙත්වා. බුදුරජාණන් මේ ගිනි කඳක උපමාවකින් ස්ත්‍රිය ප්‍රතිපද පංචකාම ගුණ පරිභෝගය කිරීමේ දුක දක්වනවා. උතට ඒක භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් දේශනා කරන දේ අපි අපටත් අදාළ කරගන්න. ස්ත්‍රී ප්‍රතිපද පංචකාම ගුණ පරිභෝගය විතරක් නෙමෙයි අනෙකුත් පංචකාම ගුණ පරිභෝගයට යනකොටත් ඒකත් ගිනි කඳක් ඇසුරු කරනවා හා සමානයි. ඒ පංචකාම ගුණ පරිභෝගයේ අනවද්‍ය පරිභෝගයක් නම් නිර්වද්‍ය පරිභෝගයක් නම් ධාර්මික උපයාසපයාගත් වස්තුවෙන් ලබන පරිභෝගයක් නම් එහෙමනම් අපිට මේකේ දුකක් නැහැ. එහෙමනම් අපිට ඒක නිර්වද්‍යයි. අපිට අනවද්‍ය සුඛයක්, නිර්වද්‍ය සුඛයක් තියෙනවා. මම නිවැරදි කියන සැපයක් තියෙනවා. හැබැයි අපි වැරදි විදිහට නම් මුදල් හරි හම්බ කරගන්න. අපි වැරදි විදිහට නම් මේ අපි වස්තුව සම්පාදනය කරගන්නේ. මේ වැරදි විදිහට වස්තු සම්පාදනය කරගැනීමේ පිටිපස්සේ අපට තියෙනවා ඒ අපි පරිභෝග කරන පංචකාම ගුණය නොයෙක් නොයෙක් විදිහට පරිභෝග කරන වාරයක් වාරයක් පාසා අපි යනවා දුකට. අපි මේ සසරේ තවත් සසර දික් කරගමු. ඒක සමහර වෙලාවට ස්ත්‍රියක් ප්‍රතිපද එකක් වෙන්නත් පුළුවන් නොවන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ගිහි පින්නතුන් කල්පනා කරගන්න ඕනේ මේ හැම තැනකදීම හැම දේශනාවක්ම අපටත් අදාළයි කියන එක. දැන් මුලදී ශීලයේ දුස්සීල භාවයේ ආදීනව දේශනා කරනකොට ඒ ආදීනවේ දේශනා කරපු කරුණු කාරණා හැම එකක්ම අපට අදාළයි. අපි නිවන් මාර්ගයේ ගමන් කරන විතරක් නෙමෙයි ලෞකික ජීවිතයේ අපේ සීල පාරිශුද්ධිය පිණිස ලෞකික ජීවිතයේ අපේ යහපත පිණිසත් ඒක අදාළයි. ඒ වගේම දැන් මේ සඳහන් කරපු අග්ගිකන්දෝපම පරයය කියලා කියන එක අපිටත් අදාළයි. අපි උනත් පංච කාමගුණයන් පරිභෝග කරනවා නම් දුසිල්වත් ඉඳලා වැරදි විදිහට මුදල් හරි හම්බ කරලා අපටත් මේක ඒ වැරදි විදිහට පරිහම්බ කරලා අපි යමක් ආහාරයක් ගන්නවා වාගේ යම් පංචකාම ගුණයක් පරිභෝග කරනවා වාගේ නෙවෙයි ඊට වඩා හොඳයි අපි ගිනි කඳක් පරිහරණය මේ ඊළඟ උපමාවලිනුත් අපිට දක්වන්නේ තවත් මේ වාගේ උපමා කිහිපයක්. ඉතින් අපිට මේ උපමා සියල්ලම පැහැදිලි කරන්න ඇත්තටම ටිකක් වැඩි කාලයක් යනවා අපි පැහැදිලි කිරීම ටිකක් දිග වැඩි. අපි තාමත්ම කෙටියෙන් සඳහන් කරොත් ඊළඟ උපමාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තං කිමඤ්ඤත බික්කවේ කතමන් වරන් යම් බලවා පුරුසෝ දල්හාය වාල රජ්ජුවා උභෝජංගා වේටිත්වා ගන්සෙය සාචවින් චින්දේ චවින්චිත්වා චම්මං චින්දේ චම්මං චිත්වා මන්සං චින්දේ මන්සං චිත්වාන හාරුං චින්දේ නහාරුං චිත්වා අට්ඨින් චින්දේ අට්ඨින් චිත්වා අට්ඨිමින්ජං ආහචතිත්තේ යං වා කත්තිය මහාශාලානං වා බ්‍රාහ්මණ මහාශාලානං දහප්ති මහාශාලානං වා අභිවාදන සාද්දී කරුණු දෙකක් දක්වනවා මොකක්ද හොඳ දේ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. බලවත් පුරුෂයෙක් දැඩි වෙච්චි යම් රැහණක් අරගෙන යම් පුද්ගලයෙක්ගේ මේ කෙන්ඩ දෙක වෙලනවා. වෙලලා මේක ඝර්ෂණය කරලා අදිනවා. ඒ අදින්න අදින්න වෙලලා අදින්න අදින්න ඒ පුද්ගලයාගේ චවින් චින්දිය සිවිය සිඳෙනවා. සිවිය සිඳලා තවත් හිර කරන්න හිර කරන්න සිවියෙන් සමසිඳෙනවා. සමසිඳලා තවත් හිර කරන්න හිර කරන්න සමසිඳලා ගිහිල්ලා මස සිඳෙනවා. මස සිඳලා නහර සිඳිනවා නහර සිඳලා ඇට සිඳිනවා ඇට සිඳලා අට්ටි මිංජාව හැපිලා පිළිගන්න දෙඩි වේදනාවක් තියෙන භාග්‍යතුන් වහන්සේ අහනවා තතමන්නු වරන් මහණෙනි මේක හොඳයිද එහෙමත් නැත්නම් දුසිල්වත් ඉඳලා ශාස්ත්‍රීය මහාශාල බ්‍රාහ්මණ මහාශාල ගහපති මහාශාලායේ අභිවාදන සාධිනය කරන එක වන්දනාමාන ඉවසන එක හොඳයිද කියලා. ඉතින් මේ දේශනාව ඊටාම කෙටියෙන් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා සඳහන් කරන්නේ මේ ශාස්ත්‍රීය මහාසාර ආදී යම් අයගේ වැඳුම් ඉවසන එකද එහෙම නැත්නම් අර තමන්ට පත් වෙන දුකද යහපත් කියලා කියනවා. කියලා භාග්‍යතුන්ස් දේශනා කරන යම් කෙනෙක් දුසිල්වත්ව ඉඳලා මේ ශාස්ත්‍රීය මහාසාර බ්‍රාහ්ම මහාසාර ගහපති මහාසාරාගේ අභිවාදන ඉවසනවා නම් වන්දනාමාන ඉවසනවා නම් ඊට වඩා මේ තමන්ගේ කෙන්දා දෙක රැහැනකින් බැඳලා යම් කෙනෙක් මේ මස සිඳලා සම සිඳලා මස සිඳලා ඇට ඇට මිදුල දක්වා මේක හිර කරනවා නම් ඒ ලබන දුක ඊට වඩා හොඳයි කියලා කියනවා. මොකද මරණින් මත්තේ Tamanට දුකටපත් වෙන්න හේතුවක් වෙන්නේ ඒකෙන් කියන්නේ. හැබැයි Taman දුසිල්වත් ඉඳලා ශ්‍රද්ධාවන්තයෙගේ අභිවාදනයේ ඉවසනවා නම් බැඳුම් පුදුම ඉවසනවා නම් ඒකෙන් Taman දුකටපත් වෙනවා කියලා කියනවා. ඊළඟ උපමාවෙන් කියනවා තං කිමඤ්ඤත බික්කවේ කියලා ඒ විදිහටම කියනවා යම් බලවා පුරුෂෝ තින්හාය සත්‍යා තේල දොහතාය පච්චෝරස්මින් පහරෙය යම් වා කත්තිය මහා ශාලානං වා බ්‍රාහ්මණ මහා ශාලානං වා ගහපති මහා ශාලානං වා අංජලි කම්මං සාදීය යම් කෙනෙක්ට යම් බලවත් පුරුෂයෙක් තියුණු සැපකින් තමන්ගේ මේ පපුවට අණිනවනම් අන්නේ තියුණු සැපකින් පපුවට අණින එක හොඳයිද එහෙමත් නැත්නම් මේ සදහවත් පුද්ගලයන්ගේ ඇඳිලි බැඳීම ඉවසන එක හොඳයිද කියලා. මේ කියන්නේ අතරම දුසිල්වත් පුද්ගලයෙක් සදහවත් පුද්ගලයන්ගේ ඇඳිලි බැඳීම ඉවසන එක හොඳයි. බුදුරජාණන් දේශනා කරනවා දුසිල්වත්ත ඉඳලා ශස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී සදහැවතුන්ගේ මේ විදිහට ඇඳිලි බැඳීම ඉවසන එකට වඩා හොඳයි කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ තියුණු සැපකින් මේ පපුවට පහර දෙන එක පපුවට අණින එක ඉවසන එක ඊට වඩා හොඳයි කියලා. ඒ වාගේ කියලා කියනවා ඊට වඩා දරුණුයි කියලා කියන තමන් දුසිල්වත් ඉඳලා සදහැවතුන්ගේ ඇඳිලි බැඳීම ඉවසන එක. ඒ වගේම බලවත් පුරුෂයෙක් රත් වෙච්චි යකඩ පටලයකින් ඉනිගෙන දැවෙන යකඩ පටලයකින් තමන්ගේ කය වෙලනවා නම් ඒක හොඳයිද කියලා අහනවා දුසිල්වත් ඉඳලා මේ සදහවත් සදහැවතුන් දෙන චීවර ආදී පරිභෝග කරන එකට වඩා බාක්‍යද නම් දේශනා කරනවා සදහැවතුන් දෙන චීවර ආදී දුසිල්වත් ඉඳලා පරිහරණය කරනවට වඩා යම් බලවත් පුරුෂයෙක් රත් වෙච්ච යකඩ පට්ටලයක් යකඩ පටයක් අරගෙන තමන්ව වෙලුවොත් ගිනිගෙන දැවෙන යකඩ පටයකින් තමන්ව වෙලුවොත් ඒක හොඳයි කියලා කියනවා දුසිල්වත් ඉඳලා සදහැවත් තුන් දෙන චීවර පරිභෝග කරනකොට ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් මේ රත් වෙච්චි ගිනිගෙන දැවෙන ලෝහ ගුලි තමන්ගේ මුව විවර කරලා මේ මුව ඇතුළට දානවා නම් මේ තමන්ගේ මුඛය දැවෙනවා ඒ වගේම දිව දැවෙනවා උගුර දැවෙනවා උදරය දැවෙනවා අන්ත අන්තගුණ මේ බඩවැල් අතනු බහන ආදී දැවිලා අදෝ භාගයේ නික්මන මේ යකඩ ගුලි මේ ගිනිගෙන දැවෙන යකඩ ගුලි අන්න ඒක හොඳයි කියලා කියනවා දුසිල්වත් ඉඳලා ශ්‍රද්ධාව වෙන පින්ඩපාතේ පරිභෝග කරනවට වඩා. ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් බලවත් පුරුෂයෙක් යම්කිසි පුද්ගලයෙක්ව අරගෙන කිසින් අල්ලගෙන ගිහිල්ලා කඳින් අල්ලගෙන ගිහිල්ලා රත් වෙච්ච යකඩ වූ ඇඳක යකඩ වූ කුටුවක ගිනිගෙන දැවෙන යකඩ වූ කුටුවක ඇඳක හිඳුවනවා නම් නිදි කරනවා නම් අන්න ඒක හොඳයි කියලා කියනවා අපි දුසිල්වත් ඉඳලා සැදැහැයෙන් දෙන ඇඳපුටු ආදී පරිපූර්ණව වඩා. ඒ වගේම තමයි යම්කිසි බලවත් පුරුෂයෙක් යම් කෙනෙක්ම අල්ලලා හිස යටිකුරු කරලා කකුල් දෙක උඩට තියලා යම් යකඩ කුම්බියක් ගිනිගෙන දැවෙන යකඩ සැලියකට මුණින් අතර හරවලා ඔළුව යටට කකුල් දෙක උඩට තියෙන්න දැම්මොත් ගිනිගෙන දැවෙන යකඩ ලෝදිය තියෙන තැනකට දැම්මොත් ඒක හොඳයි කියලා කියනවා. ඒක හොඳයි කියලා කියනවා මේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී සදහැවතුන් දෙන සෙනසුන් දුසිල්වත් විඳලා පරිහරණය කරනවා. ඉතින් මේ විදිහට අපි ඊ타ත්ම කෙටියෙන් මේ උපමා ටික දක්වන්නේ. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ උපමා කීපයකින් අපිට දක්වනවා. දුසිල්වත් ඉඳලා සදහැන් දෙන ප්‍රත්‍ය පරිහරණය කරනවට වඩා මේ කියන දේවල් හොඳයි කියලා කියනවා. මේ කියන දේවල් හොඳයි කියලා කියනවා. මේ දුකටපත් වෙන එක හොඳයි කියලා කියනවා. දුසිල්වත් වෙඳලා සදහැන් දෙන ප්‍රත්‍ය පරිහරණය කරනවා. ඉතින් මෙතනදී අපිට භාග්‍යතුන් වහන්සේ නැවත නැවතත් නැවත නැවතත් මේ උලුප්පල දක්වන්නේ දුසිල්වත් භාවයේ ආදීන වේ. දුසිල්වත් වෙඳලා ප්‍රත්‍ය පරිහරණය කරන්න එපා කියන. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා උදෙසා කරන දේශනාවක්. ඒ නිසා අපි ගිහියයි වශයෙන් උත්කල්පනා කරගන්න ඕනේ. අපි දුසිල්වත්ව ඉඳලා වැරදි ක්‍රමයට ප්‍රතිපරිහරණය කරනවා නම් අධාර්මික උපයාසපයාගෙන ප්‍රතිපරිහරණය කරනවා නම් ඊට වඩා මේ දේවල් හොඳයි. ඊට වඩා අපිට මේ දුකටපත් වෙන එක හොඳයි කියන්නේ. අපි වැරදි විදිහට මේ හැම එකක්ම අපිට ගලපලා ගන්න පුළුවන්. අපි වැරදි විදිහට ප්‍රත්‍ය හොයාගෙන වැරදි විදිහට මිනිස්සුන්ගේ ගරු සත්කාර සම්මාන ලබනවා නම් ඒ ගරු සත්කාර සම්මාන ලබනවට වඩා අපි අර රැහනක් අරගෙන අපේ කෙන්න දෙක විරලා ඇට දක්වා ඇට ඇට මිදුළු දක්වා මේක දෙරිසේ තද කරන එක ඒක හොඳයි. එහෙම නැත්නම් අපි වැරදි විදිහට ජීවිතාව පවත්වලා මිනිස්සුන්ව රවට්ටලා ඒ රැවැට්ටීම තුළින් මිනිස්සු අපිට දරු සත්කාර සම්මාන කරනවා නම් ඊට වඩා හොඳයි අපිට කවුරු හරි අපේ පපුවට පිහියකින් අයිනවා නම් ඒක හොඳයි. ඒ වගේම අපි වැරදි ක්‍රමවලට ධනෙ උපයා සපයාගෙන අපි මේ තමන්ගේ අඳින පළඳින ඇඳුම් වස්ත්‍රාභරණ ආදී සම්පාදනය කර ගන්නවා නම් ඒවා අපි වැරදි ක්‍රමයට උපයා සපයාගෙන අඳින පළඳින එකට වඩා රත් වෙච්චි ගිනිගෙන දැවෙන යකඩ අපේ ඇඟේ වතුර තවර ගන්න එක අපි වෙලා ගන්න එක ඊට වඩා හොඳයි. ඒ වගේම අපි වැරදි ක්‍රමයට ධන දහන්නේ වස්තු සම්භාරයේ හොයලා අපි රසවත් දේ අනුභව කරනවා පංචකාම ගුණය අනුභව කරනවා. රසවත් කෑම කරනවා අපි වැරදි විදිහට ප්‍රත්‍ය වැරදි විදිහට මෙලමුදල් හරි හම්බ කරලා අනෙක් අය රවට්ටලා ලෝකයාට බොරු කරලා මේ විදිහට අපි වැරදි විදිහට දුසිල්වත් ඉඳලා අද හාර්මික උපයාස අපයාගත් දේ අනුභව කරනවා නම් ඒ අනුභව කරනවට වඩා රත් වෙච්ච යකඩ ගුලි අපි අනුභව කරන එකට වඩා හොඳයි. ඒ වගේම වැරදි විදිහට අපි වස්තු සම්භාරය හොයලා අද හාර්මික උපයාස අපයාගෙන මේ අදපුටු ගෙවල් දොරවල් හදාගෙන මහා මාලිගා හදාගෙන සැපසේ පරිහරණය කරනවට වඩා මේ රත් වෙච්ච යකඩ ඇඳක නිදාගන්න එක ඒ වගේම රත් වෙච්ච ලෝදිය වලට හනින එක මීට වඩා හොඳයි. මෙන්න මේ විදිහට අපි ගලපලා අරගන්න ඕනේ මේ දේශනාව භික්ෂුන් වහන්සේලා උදෙසා කරන මේ දේශනාව. මේ අපි ගෘහස්ථායටත් හැමෝටම එකසේ අදාළයි. මේ නිසා මේ හැම තැනකදීම භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ සීලයේ තියෙන වැදගත්කම දුසිල්වත් භාවයේ තියෙන ආදීනවේ. මේ නිසා මේ දුසිල්ලක් භාවයේ ආදීන වේ පිළිබඳව අද අපි කතා කරන්නට යෙදුනේ. අද දේශනාව අපි ටික වේලාවක් ටිකක් වැඩිපුර අපිට මේ කරුණු කාරණා කෙටියෙන් පැහැදිලි කරද්දී පැහැදිලි කරන්න සිද්ධ වුණා. ඉතින් මේ පිළිබඳව ගාථා කීපයකින් අපිට බුදුගෝසාචාර්යයන් වහන්සේ මේ කරුණු කාරණා නැවත වාරයක් දක්වනවා. ඉතින් මේ ගාථා කීපේ අපි විශේෂයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ගාථා කීපයක් අපි තේරුම ඉතාම කෙටියෙන් බලාගන්න එක හොඳයි. ඉතින් ඒ නිසා සිංහල පරිවර්තන ආදීන් බලා ගන්නත් පුළුවනි. පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ අග්ගිකන්දාදි ලිංගන අග්ගිකන්දා ලිංගන දුක්ඛාදික දුක්ඛ කටුක පරං අවිජහතෝ කාමසංස්කං පුතෝ බින්න සීලස්ස. ගිනි කාන්දක් වැළඳ ගන්න දුකටපත් වෙනවට වඩා අධික දුකක් ඇති වෙන මේ කාම සුඛය අත්හරින්නේ නැති දුසිල්ල භික්ෂුන් වහන්සේට බිඳුරු සිල් ඇතිගෙනාට කොහෙද සපක් කියලා. අවිවාදන සාදීන කින්නාම සුඛං විපන්න සීලස්ස දල්හවාල රජ්ජු ගංසන දුක්ඛාරික දුක්ඛ භාගිස්ස කියලා කියනවා. දැඩි වූ වැලක් රැහණක් අරගෙන ඒකෙන් තමන්ව වෙලීමෙන් ඒකෙන් ගැසීමෙන් ස්පර්ශයෙන් වෙන දුකට වඩා අනෙක් අයගේ වැදපුදු විවසන දුස්සීලයට දුකක් තියෙනවා කියලා කියන එයාට සැපයක් නැහැ. සද්ධාන මංජලි කම්ම සාදීන කින් සුඛං අසීලස්ස සත්‍තිපහාර දුක්ඛාදිමත්ත දුක්ඛසයන් හේතු තියුණු කුල්පිහියක් අරගෙන සැපකින් පහර දෙනවා කියන දුකට වඩා අධික දුකක් තියෙනවා ශ්‍රද්ධාවන්තයන්ගේ ඇඳිලි බැඳීම් ඉවසනවා නම් දුසිල්වත් වේදෙන කියන්නේ චීවර පරිභෝග සුඛං කින්නාම අසංයතස්ස යේන චිරං අනුභවිතබ්බෝ නිරේ ජලිතයෝ පට්ඨ සම්පස්සෝ ඉතින් නිරේහි ගිනිගෙන දැවෙන මේ යකඩ පහස යකඩ වස්ත්‍රවල පහස විඳින්න සිද්ධ වෙනවා ද සිල්වත් චීවර පරිභෝගී කරොත් එහෙම. මදුරෝ පින්දපාතෝ හලාහල විසූපමෝ අසීලස්ස ආදිත්තෝ ආදිත්තා ගිලිතබ්බෝ අයෝගුලා යේන චරහත්තම් මේ පින්ඳ පාතේ අපි මේරු පින්ඳ පාතේ වැළඳුවර දුසිල්වත් ඉඳගෙන ඒක හරියට නිකන් අපි ගිනිගෙන දැවෙන යකඩ ගුලි ගිනිනවා ඒ වාගේ ඊට වඩා දුකක් අපට ලැබෙනවා සුඛ සම්මතෝ අපි දුක්ඛෝ අසීලෝ මංච පීඨ පරිභෝගෝ යම් බාධිස්සති චිරං ජලිත අයෝමි මංච පීඨං සුඛයි සැපයි සැපයි කියලා හිතන මේ ඇඳපුටු ආදී අපි පරිභෝග කරනවා නම් දුසිල්වත් ඉඳලා ඒක නිකන් ගිනි කෙන දැවෙන යකඩ ඇඳපුටු ආදී පරිහරණය කරනවා වගේ කියලා. දුස්සීලස්ස විහාරේ සද්ධා දෙයන්නේ කානිවාසාති ජලිතේස් නිවසතම්බන් යේන අයෝ කුඹි මජ්ජිස්. දුසිල්වත්ව ඉඳගෙන විහාරේ පරිභෝග කරනවා කියලා කියන සදහැවත් හදලා දුන්නු විහාරයක් පරිහරණය කරනවා කියන්නේ ඒක ඊට වඩා හොඳයි කියලා කියන මේ යකඩ කුම්භියක් ගිනිගෙන දැවෙන යකඩ කුම්භියකට පණින එක. සංකස්සර සමාචාරෝ කසම්බුජාතෝ අවස්සතෝ පාපෝ අන්තෝ පූතීති චයන් නින්දන්තෝ ආහලකුවරු. මේ ලෝකනාථයන් වහන්සේ ලෝකගරු නාථයන් වහන්සේ මේ විදිහට දුසිල්වත් පුද්ගලයාට නින්දා කරමින් ඒ අයට සංකස්සර සමාචාරෝ කසම්බුජාතෝ අවස්සතෝ පාපෝ අන්තෝ පූති මේ වාගේ නම් වලින් මේ දුසිල්වත් පුද්ගලව හැඳින්වා බුදුරජාණන් දී ජීවිතං අසඤ්ඤ තස්ස තස්ස සමන ජන වේස ධාරිස්ස අස්සමනස්ස උපහතං කතමත්තානං වාහන තස්ස ඉතින් එතනදී නින්දා කරන ශ්‍රමණ වේශධාරීව අසංගත සීල විනාශයටපත් වෙච්ච මේ දුසිල්වත් පුද්ගලයාගේ ජීවිතයේ දී ජීවිතං ඒ ජීවිතේ නින්දා වේවා කියලා සඳහන් කරා. ඉතින් මම මේ ગાථා වචනයක් වචනයක් පස පරිවර්තනය කරන්නේ නැහැ. අපේ කාලයේ බොහොම සීමා සහිත නිසා ඉතින් ඒ නිසා ඒකේ ඉතාම සරල කෙටි අර්ථයක් තමයි මේ සඳහන් කරන්නේ. යම් කෙනෙකුට අවශ්‍යයි නම් ඉතින් අපිට විස්තර වශයෙන් ඊළඟ වැඩසටහන දිදී පැහැදිලි කරන්නත් පුළුවන්. ඒ නිසා යම් කෙනෙකුට අවශ්‍යයි නම් ඒ මතක් කරන්න කියලාත් අපි ඉල්ලීමක් කරනවා. කරමින් අපි තාමත්ම කෙටියෙන් සඳහන් කරොත් භූතං විය කුණපං විය මණ්ඩන කාමෝ විවජ්ජයන් තීර යං නාම සීලවන්තෝ සන්තෝකින් ජීවිතං තස්ස මේ තමන්ව සරසගන්න කැමැති පුද්ගලයෝ අසූචි කුණප යම් විදිහකට දුරු කරනවද මෙන්න මේ වාගේ සිල්වත් පුද්ගලයෝ දුසිල්වත් පුද්ගලයව දුරු කරනවා අනේ නිසා ඒ දුසිල්වතාගේ ජීවිතය කිං ජීවිතම් පස්ස ඔහුගේ ජීවිතේ මොනවටද කිසිම තේරුමක් සබ්බ බයෙහි අමුත්තෝ මුත්තෝ සබ්බේහි අදගම සුඛේහි සුපීත සග්ගද්්වාරෝ අපාය මග්ගන් සමාරූල් හෝ සියලු බීන් සියලු බියෙන් නොමිදුනා වූ සියලු අධිගම සුඛයන්ගෙන් මිදුණා වූ වසන ලද ස්වර්ගද්්වාර ඇති අපාය මාර්ගයට නැගුණා වූ කරුණාය වත්තු භූතෝ කාරුණික ජාස්ස නාමකෝ අඤ්ඤෝ දුස්සීල සමෝ දුස්සී ලතාය ඉති බහුවිදා දෝසාදී කාර්මික ජනයාගේ කරුණාවට වස්තු භූත වෙච්චි දුසිල්ලතා බඳු අනිකුත් කවරෙද්ද මෙසේ දුසිල්ලතාගේ දෝෂයෙන් අනේක විදයි කියලා දුස්සීලතාවය මේක මේ වචනය මම හිතන්නේ කැඩිලා තියෙන්නේ අපි ඒ වචනේ මේ චත්ත සංගායනාවේ තිබුණු ආකාරයටම කොපි පේස් කරගන්නකොට දුස්සීලතාවය කියලා ඉන්නේ දුස්සීල සමෝ දුස්සීලතායි කි බහුවිදෝ දෝෂෝ දුසිල්ලතාගේ දුසිල්ල භාවේ නොඑක් ආකාර දොස් තියෙනවා කියලා මේ දොස් දක්වලා බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට දුසිල්වත් භාවයේ ආදීනව දක්වලා අවසන් කරනවා මේ ගාථා කීපයකින්. ඉතින් ඉතින් මේ ගාථා කීපේ සඳහන් කරන්නේ අර අග්ගිකන්දෝප සූත්‍ර ආදී සඳහන් කරපු උදාහරණ ටිකම තමයි එතන ඉදිරියට තියෙන උපමා ටිකම තමයි අපිට ගෙනහැර දක්වලා මේ ගාථා කීපයකින් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා ටිකත් අපි සිහියට නගාගෙන අපි මේ මොහොතේදී දුසිල්වත් භාවයේ ආදීනවය පිළිබඳව බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරපු කරුණු කාරණා තමයි මේ ඊ타මත්ම කෙටියෙන් පැහැදිලි කරන් තියෙදුනේ. ඊළඟට අපිට සිල්වත් භාවයේ ආනිසංශ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියන එක සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒත් සමගින් විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශ කතාව අපි સમાප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා ඊළඟ වැඩසටහනේදී සිල්වත් භාවයේ ආනිසංශ සමගින් සීල නිර්දේශ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදටත් මේ විසුද්ධි මාර්ගයේ මුලපටන් පැහැදිලි කරන ආමත පදන් වැඩසටහන સમાપ્ત කරනවා. අපි සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටම මේ අපේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තියෙන් තම තමන්ගේ නිවන් මාර්ගය බාධා දුරු වෙලා නිවන් මාර්ගය විවර කර ගැනීමට හැකියාව ලැබේවා. මේ වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාටමත් තමන්ගේ තම තමන්ගේ නිර්වාණ මාර්ගයේ සම්පාදනය කර ගැනීමට මේ කුසලයේ කෙසේම හේතු වේවා. හැම සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියන දහසින් යුතුව අපි අද දවසේ ටිකක් වැඩිපුර දේශනාවකට වේලාවක් ගත වුණා. ඒ නිසා ඒක සඳහන් කරමින් අපි අදට මේ අමතක පදම් වැඩසටහන සමාප්ත කරනවා. සෑම දිනාටම පෙරවන් සරණයි.